තෙරුවන් සරණයි හැමදිනාටම හැමදිනාමත්ම අපි අද දවසේදීත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සවනට සිසිලස දාම් ප්‍රචාරක සේවාවේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා බ්‍රහස්පතින්දා දවසයි. ඉතින් බ්‍රහස්පතින්දා දවසේදී අපි නවසීලන්තයේ වැඩ වාසය කරන බන්තේ ජිනාලංකාරයන්ගෙන් අභිධර්මයේ ඉගෙන ගැනීම සඳහා ඉතින් පසුගිය කාල සීමාව තුළ අපි උන්වහන්සේ අපිට කියා දෙමින් සිටිනවා සූසි ප්‍රත්‍යය ප ဋ ාණ ප්‍රකරණේ විද ඒ ශ්‍රේෂ්ඨ ධර්ම කාරණාවන්. ඉතින් අද දවසත් අපි උදා කරගන්නේ ඒ වාග්යවන්ත අවස්ථාවට පත් වීමටයි. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම දෙනා වෙනුවෙන් පාද නමස්කාර කරමින් ආරාධනා කර සිටිනවා. පන්ති කිනාදම් කරන්නට කෞර්ණ ස්වාමීන් වහන්සේ අපට අද දවසේදී තථාගත ධර්මයේ පහදා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකේම එළිය කරගෙන සත්‍යං කෙරෙහි පතලා වූ මහා කරුණාවකින් ලෝකයට පහළ වී වදාලා වූ තමන් වහන්සේගේ වැඩ ඉන්න භූමිය කරුණාව කොට ගත්තා වූ ලෝකයට පිහිට වෙන්නා වූ හස්තේ ප්‍රඥාව කොට ගත්තා වූ පාරමී ධර්මයන්ගෙන් උත්තරීතර භාවයටපත් වුණා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට සීල සම්පත්තියෙන් සමාධි සම්පත්තියෙන් ප්‍රඥා සම්පත්තියෙන් උත්තරීතර භාවයටපත් වුණා වූ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරමි මාගේ নমස්කාරය වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධය කොටගත්තා වූ දේශනා කොට වදාලා වූ සත්වයන්ගේ නිවීම දක්වන්නා වූ නිවීම සිද්ධ වෙන්නා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධයට ධර්ම රත්නයට මම নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා. ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට සුපටිපන්නාදී උතුම් ගුණයන්හි පිහිටා ලොවට පුණ්‍යක් ශේස්ත්‍රයක් වූ අස්ථාරිය පුජ්‍යල මහා සංඝ රත්නයට ඒ සංඝ ගුණයන්ට මම ශිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත අපරිමාණ ගුණ බලයෙන් තුනුරුවන්ගේ ගුණ මොහතකට සිහිපත් කොට වන්දනා කිරීමේදී පහළ වෙන කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ අසාගෙන සිටින්නා වූ පින්වතුන් ජීවිතාන් ජීවිතේ දියුර කරගත්තා වූ මේ මොහොත දක්වාම වඩාගත්තා වූ ආමිෂමේ ප්‍රතිපත්තිමේ කුසල ධර්මයන්ගේ ආභා බලෙන් සෑම දිනාටම අදත් මේ දේශනාව සාකච්ඡාව තුළින් කියා දෙන්නට බලාපොරොත්තු වෙන ධර්ම කරුණු ටික ඊ타මත්ම හොඳින් වැටහෙවා තේරුම් ගන්නට ලැබේවා ඒ සඳහා ඥානීය ප්‍රඥාව අවදි වේවා සිහියක් වැඩේවා මාර බාධක ධර්මයන්ගෙන් පීඩාවක් පාදකයක් නොම වේවා හැම දිනාටම මේ උතුම් ධර්ම කරුණු තේරුම් අරගෙන ඒ තුළින් ප්‍රඥාව අවදි කරගෙන මෝහයේ අන්ධකාරය නසාගෙන බුද්ධ ආදී උතුමන් වහන්සේලා අවබෝධ කරගත්ත ඒ උතුම් සාන්ත වූ නිර්වාණ ධාතුවට පිවිසෙන්න නිර්වාණ ධාතුවෙන් දුක් කෙලවර කරගන්නට නිර්වාණ ධාතුවට පිවිසෙමින් ලෝකෙන් ඈතර වෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ඉතින් අද අපි සෑම දිනාටම කතා කරන්න තිබෙන මාතෘකාව තමයි ඊළඟ ප්‍රත්‍ය ධර්මය. අපි මේ අවස්ථාව දක්වාම සූවිසි ප ဋ ාණ ධර්ම කරුණු කතා කරගෙන ආවා. අද අපි කතා කරන්නට යන්නේ ප්‍රත්‍ය ධර්මයන්ගේ ධාන ප්‍රත්‍ය කියන කොටස. ධාන ප්‍රත්‍යය ඒ 16 17 වෙනි ස්ථානයේට සඳහන් වෙනවා. ධානයේ කියන වචනය ඇහෙනකොට මේ පින්වතුන්ට බන අසල තියෙන නිසා ඒ වගේම පොතපත කියවලා තියෙන නිසා ධාන ධර්ම කියන්නේ මොකක්ද කියලා යම්කිසි මතකයකට එනවා. ධානය කියන්නේ කුමක්ද කියලා සංක්‍රියාත්මක මතකයට එනවා. මේ වචන අභිධර්ම විග්‍රහයේදීත් සූත්‍ර ධර්ම විග්‍රහයේදීත් එක වචන තියෙන නිසා සමහර වෙලාවට ඒ තැන් දෙකේදීම එක අදහසක් ගන්නට එක සංකල්පයක් එක සංඥාවක් ගන්නට කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. සමහර තැන්වල එවැනි අවස්ථා නිවැරදි වෙච්ච තැනුත් තියෙනවා සමහර වෙලාවට ගැටලු සහගත වැරදි සහගත වෙච්ච තැනුත් තියෙනවා. අද කතා කරන්නේ ධ්‍යාන ප්‍රත්‍යය. ඒ කියන්නේ ධ්‍යාන ධර්මයක් ධ්‍යාන කියන දේවල් අනිත් දේවල් වලට උපකාර වන උදව් වෙන විදිය. මේක තමයි අපි කතා කරන්නේ. ධානයක් කියලා කියනකොට අපිට මතකයට එන්නේ ප්‍රථම ධානය. ඊළඟට ဒုတိ ය ධානය, තතිය ධානය. ඔය වගේ ඔය වගේ අර සමවදින චතුත්ථ ධානය, රූපාවචර ධානය, අරූපාවචර ධානය. ඔන්න ඔය වගේ දේවල් තමයි අපේ මතකයේ තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ස්වභාවය. මෙතනදී කතා කරන ධර්ම ඊට වඩා තරමක් වෙනස් වෙන්න පුළුවන් තරමක් ගැළපී යන්න පුළුවන්. ධාන ධර්ම කියලා කිව්වම වැඩිගෙන යන ධර්ම හැටියට සංඛ්‍යාත්මක 1 2 3 ප්‍රථම ධානයේ, තත් ဒုတိ ය ධානයේ, තතිය ධානයේ, චතුත්ථ ධානයේ කියලා රූපාවචර ධාන නම් කරලා තිබෙනවා. ඊළඟට එතනින් එහාට ගියයින් පස්සේ අරූපාවචර ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නීවසඤ්ඤා නාසඤ්ඤායතන ওই විදිහට ධාන අරූපාවචරේ නම් කරනවා ඊළඟට තියෙනවා ආරම්මන විවිධත්වයෙන් ධාන නම් කරනවා. ඒ කියන්නේ ධානයක් ලබා ගන්නට පාවිච්චි කරන අරමුණ නිසා ධානය වෙනස් වෙනවා. ඒ තමයි කසින ධානය, පඨවි ධානය, පඨවි කසින ධානය, ආපෝ තේජෝ කසින ධානය, වායෝ කසින ධානය, නීල කසින ධානය ඊළඟට මෛත්‍රී බියෙන් උපදවාගත් ධාන ආරම් වශයෙන්ුත් ඕක වෙනස් වෙනවා. හැබැයි අර සංඛ්‍යාවට ගැළපෙන්න යනවා. ආරම්මන වශයෙන් විවිධත්වේ නිසා පාවිච්චි කරන අරමුණු වල තිබෙනා වූ වෙනස්කම නිසා අපි ධාන ධර්ම මේ ධානය කියලා හඳුන්ව ගන්නවා. සංඛ්‍යාත්මක වශයෙන් ඉහළට වැඩි වෙන යන ආකාරයෙන් 1 2 3 4 කියලා රූපාවචර රූපාවචර කියලත් අපි හඳුනා ගන්නවා. ඒ වගේම තමයි මෙතනදී අපි දැනගත යුතුයි ධාන කියන දේවල් ඇතුලේ තිබෙන්නා වූ අංග ඒ වාගේ තිබෙන quality ඒ වගේ තිබෙන ධානයක තිබෙන්නා වූ ධානයක් ඇතුළත තිබෙන කොලිටි අංග එක්කාසු කරලා ඒ අතිනුත් ධානයයි කියන එක සලකනවා. මෙතනදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මෙන්න මේ තුන්වෙනුව කියපු අංග හැටියට සලකන්නා වූ ධාන කතාවයි. අපේ පින්වතුන් බොහෝම පරිස්සමෙන් මේ කතාව අහගෙන ඉන්න. බන අහපු නිසා බන පොතපත කියවපු නිසා මේකේ සමහර වෙලාවට හිතේ හැප්පෙන જાති තියෙන්න බැරි කමක් නැහැ. ඒක නිසා ඉවසීමෙන් අහගෙන ඉන්න එතකොට කිසිම පටලැවිල්ලක් නැතුව මේ කාරණේ තීරේවි වැටහෙවි. දැන් අපි මේ කතාව මේ කරගෙන යනකොට ඒ කියන්නේ දැන් මේ ධානා ප්‍රත්‍ය ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලා වගේ අපිට තියෙන්නේ ධර්ම සමූහයක් පමණයි. දැන් සිත් කියලා බෙදාගත්ත චිත්ත ධර්ම හැටියට බෙදාගත්ත ධර්ම කොටාසයක්. අපි කිව්වා 89ක් තියෙනවා කියලා. ඊළඟට ඒ හිත් ඇසුරු කරගෙන ක්‍රියාත්මක වෙන වැඩ කරන චිත්තේට බැඳී තිබෙන චෛතසික ධර්ම කියලා සමුදායක් තිබෙනවා කියලා අපි කිව්වා. මේකේ 52ක් තියෙනවා. ඊළඟට රූප ධර්ම තිබෙනවා 28ක්. එහෙමත් අපි කිව්වා. ඊළඟට නිර්වාණ ධාතුව. ඉතින් මේ ගොඩවල් හතරක් තියෙනකොට මේ ගොඩවල් හතරේ ධාන කියන දේවල් කතා කරන්න ඕන වෙන්නේ කොයි හරියද කියලා අපි දැනගන්න ඕනේ. දැන් හිත ධානද හැබැයි සූත්‍ර දේශනාවල තිබෙනවා ධාන සිත් කියලා. ධාන සිත් කියලා කියන්නේ. හැබැයි මේ කතාවේ හැටියට සිත ධානයේ නෙවෙයි. සිත කියන එකට ධානය කියන්නේ නැහැ. හැබැයි සූත්‍ර දේශනාවල් වල අපි අහලා තියෙන්නේ ධාන සිත් කියලා. ප්‍රථම ධාන සිත, ဒုတိ ය ධාන සිත, තත්ත්‍ය ධාන, චතුත්ථ ධාන, මෛත්‍රී ධාන ওই විදිහටයි තියෙන්නේ. එතකොට නිර්වාණ ධාතුව කියන එකත් ධානයේ නෙවි. ඒක ධර්මයක්. රූප කියන જાතියත් ධාන නෙවෙයි. ඒවත් මේ රූප ඕලාරික ධර්ම ස්වභාව. එතකොට චෛතසික ධර්ම 52ක් තියෙනවා. ඒ චෛතසික ධර්ම 52 හාර අවුස්සලා මේ කියන්නා වූ කතාවට අවශ්‍ය ඥාන කියලා කියන්නේ මොනවදයි කියලා අපි හොයාගත යුතු වෙන්නේ. ඔන්න දැන් අපිට ධාන කියන ඒවා හොයන්න වෙන්නේ සිත් ආශ්‍රයෙමුත් නෙවෙයි. නිර්වාණයනුත් නෙවෙයි රූපවලත් නෙවෙයි චෛතසික ධර්මවල. තව පොඩි පටලැවිල්ලක් වෙන නිසා මම පොඩි කරුණු ටිකක් කියන්නම්. අපි අකුසල් සිත් ගැන කියනකොට ඒ සිතට නමක් වටනවා මනෝමය ධර්මයක් මුල් කරලා විශේෂණත්වයක් තියලා. ඒ කියන්නේ තරහා තියෙනා වූ සිතට කියනවා තරහ සිත කියලා. ලෝභය තිබෙන්නා වූ සිතට කියනවා ලෝභ සිත කියලා. ඉරිසියාව තියෙන සිතට කියනවා ඉරිසියා සිත කියලා. මාන්නී තිබෙන සිතට කියනවා මාන සිත කියලා. දැන් බලන්න තරහසිත ලෝභසිත, ඉරිසියාසිත, මානසිත. ඒකට මේවා ඇවිල්ලා හිතේ තිබෙන එක්තරා ගතියක් මුල් කරගෙන ඔය හිත නම් කරගත්ත විදිය. ගයක් ගැන කතා කරනකොට යම්කිසි gedaraක තිබෙනවා නම් යම්කිසි ගුණයක් විශේෂ ලක්ෂණයක් තිබෙනවා නම් ඒ විශේෂ ලක්ෂණය විශේෂ ලක්ෂණේ මුලට දාලා ඒ gedara හඳුන්වනවා. එහෙම එකක් තියෙනවා. අපි හිතමු ගයක් තිබෙනවා රතු පාට වහලයක් තිබෙනවා. ඒ gedara කියනවා රතු පාට වහල තිබෙන gedara කියලා. බිත්තියේ ගහලා තිබෙනවා ක්‍රීම් පාට මොන හරි පේන්ට් එකක්. එතකොට කියනවා අපි අර කීම් පාට තියෙන ගෙදර කියලා. යම් කිසි විදියකින් සුදු පාට ගහලා තියෙන සර සුදු වුණු ගාපු ගෙදර කියලා කියනවා. ඒකේ මැටි දාලා තිබුණොත් එහෙම කියනවා අර මැටි මැටි ගහලා තියෙන ගෙදර කියලා. දැන් බලන්න ගෙදරට විශේෂත්වයක් ආපු විදිය. හැම එකම ඒ විදිහට තමයි. හිතට ගත්තොත් එහෙම පරිත්‍යාගශීලී ගතිය තිබෙන්නා වූ හිතට දාන හිත, පරිත්‍යාගශීලී හිත කියනවා. කරුණාව බැසගෙන තිබෙන්නා වූ හිතට කියනවා කරුණාවන්ත හිත කියලා. ඊළඟට මෛත්‍රියෙන් පිරිච්ච හිතට කියනවා මෛත්‍රී සිත කියලා. ප්‍රඥාව තිබෙන්නාවට ප්‍රඥාවන්ත හිතක් කියනවා ඥානවන්ත හිතක් කියනවා. ඉතින් ওই විදිහට හිතේ තිබෙන්නා වූ ගුණයක් අල්ලාගෙන අපි ඒ හිත නම් කරගන්නවා හිතට විශේෂණත්වයක් දෙනවා. ඒ වගේ මේ සූත්‍ර දේශනාවල් වල කතා කරන කියලා දෙන ඒ සිත් වලට ධාන සිත් වලටත් ඒ සිත සිතේ තිබෙන්නා වූ ගුණයක් මුල් කරගෙන තමයි ඒ හිතට නම් කරන්නේ ධාන සිත කියලා. ධාන සිත. ධාන කියලා කියන්නේ වෙන જાතියක් සිත කියන්නේ වෙන જાතියක් කියන බව හොඳට පැහැදිලි. හැබැයි සිතේ තමයි ධාන තියෙන්නේ. සිතින් අයින් වෙලා ධාන වලට ඉන්න බෑ. ධාන කියලා කියන්නේ හිතට බද්ධ වෙච්ච, හිතට සම්බන්ධ වෙච්ච, හිතට කැවී තිබෙනා වූ යම්කිසි ධර්ම ස්වභාවයක්. ඔන්න ඔය මම කිව්වේ ධානය කියන එක එකක් ඥාන කියන්නේ එකක් අනිත් එක තමයි සිත. හැබැයි ඥාන කියන දේවල් වලට සිතින් පරිබාහිරව යන්න බෑ. දැන් ඔන්න මම එක කාරණයක් කියලා දුන්නා. තව අපි පැත්තක් හිතමු. අපි කියනවා මෙහෙම හිතට හිත කියන්නේ මොකද්ද කියලා ඇහුවම හිත ඇවිල්ලා අරමුණු ගැනීමේ ශක්තිය තිබෙන අරමුණු දැනගැනීමේ ශක්තිය තිබෙන්නා වූ ගතියක් කියන්නේ හිතක්. හිතට අරමුණු හිතන්න පුළුවන් අරමුණු ගන්න පුළුවන් අරමුණ දැනගන්න පුළුවන්. ඔය ඔය තමයි හිතේ හැටි හැකියාව. හැබැයි හිත අරමුණු ගන්නකොට තනියෙන් හුදකලාව ඒ හිත යන්නේ නැහැ අරමුණු ගන්නට එහෙම බෑ. ඒ හිතට සහචර ධර්ම සමූහයක් තියෙන්න ඕනේ. සහජාත සහචර ධර්ම සමූහයක් එනවා ඒ අරමුණේ හැටි හැටියට. ඒ ධර්මයෝ එක්ක ගිහිල්ලා තමයි මේ හිත අරමුණු කරන්නේ. එතකොට හිතේ පහළවන්නා වූ ඒ චෛතසික ධර්ම කියලා සමූහයක් තිබෙනවා. ඒ චෛතසික ධර්මයක් ධර්මයෝ අර හිතත් එක්ක අරමුණට ගිහිල්ලා අරමුණට ගොඩ වෙලා අරමුණේ බැහැගෙන අරමුණට අවශ්‍ය අරමුණට තමන්ගෙන් කෙරෙන්න ඕන ටික ඒගොල්ලෝ කරනවා. එතකොට හිත විතරක් නෙවෙයි අරමුණ ගන්න ස්වභාවය තිබෙන්නේ හිතා හිත විතරක් නෙවෙයි ඔක්කොම රැල්ලම ධර්ම පින්ඩේම ධර්ම පොකුරම අරමුණ පැත්තට නතු වෙලා බර වෙලා වැක්කිරලා අරමුණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා අරමුණු ගන්නවා කියලා. ඔය චෛතසික ධර්ම වල තිබෙනවා අරමුණට පනින අරමුණට බැස ගන්න අරමුණට යන ඔය වගේ එක එක මට්ටමේ යම් යම් හැකියාවල් ටිකක් ඔය චෛතසික වලට තියෙනවා. ඒ කියන්නේ අරමුණක් සම්බන්ධයෙන් කරන්න පුළුවන් Tamanට කරන්න පුළුවන් වැඩ පොඩ්ඩක් ඕකේ තියෙනවා. අපි මෙහෙම හිතුවොත් gedaraක ඉන්නවා ඒ gedara මුලාදෑනියා පිරිමි කෙනා ඊළඟට භාර්යාව කාන්තාව ඊළඟට දරුවෝ ඉන්නවා තුන් දිනක් විතර ඊළඟට උපස්ථාන කරන්න සේවක සේවකාවක් ඉන්නවා. දැන් මේ මේ ගෙදරට එනවා අමුත්තෙක්. අමුත්තෙක් ආවම ඒ අමුත්තා පිළිගැනීම සඳහා යන්නේ එක්කෝ ප්‍රධාන වශයෙන්ම ගෙදර මුලාදෑනියා ප්‍රධාන කෙනා ස්වාමියා යනවා. එහෙම නැත්නම් කාන්තාව. එතකොට මේ එන්නා වූ කෙනා බාර ගැනීම සඳහා පිළිගැනීම සඳහා ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වෙන්නා වූ අයත් ඉන්නවා. භාර්යාව, ස්වාමියා, දරුවොත් එක්තරා මට්ටමකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම තමයි පිටිපස්සේ කාමරයක කුසී වැඩ කරත් ඒ වැඩට ඉන්න අයත් තේ එකක් හදලා දීම් වශයෙන් හරි හිනාවීම් මාත්‍රයෙන් හරි ඇල්වතුරු එකක් ගිහිල්ලා ඇල්ලීමෙන් හරි ඒ ආගන්තුකයාට ක්‍රියාත්මක වෙන බවක් අවධානය යොදන බවක් තියෙනවා. ඒක නිසා ආගන්තුකයා ආවම ගෙදර ස්වාමියා, භාර්යාව, දරුවෝ ඒ වගේම වැඩ කරන කෙනා බල්ලෙක් බලලෙක් හිටියානම් ඒ සතා වුණත් ආගන්තුකෙක් කෙනාට ගිහිල්ලා වලිගේ වනලා පොඩ්ඩක් හරි කියලා ප්‍රතිචාර දක්වන ගතියක් තියෙනවා. දැන් එතකොට මේ ඔක්කොම gedere ඉන්න අය අර ආගන්තුකයාට ප්‍රතිචාර දක්වන ස්වභාවය. ඔය වගේ අපේ හිත අරමුණක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අරමුණ ගන්නට යනකොට මේ චෛතසික ධර්ම පොකුර ඒ Tamanට අයිති වැඩ කොටස් ඒ ඒ විදිහට ගිහිල්ලා කරන ගතියක් තියෙනවා. ඒ දේවල් අතර චෛතසික මහ ගොඩක් තිබෙනවානේ. ඒ චෛතසික ගොඩක් තියෙන වගේ අතර ඔය අරමුණ සම්බන්ධයෙන් අරමුණ සම්බන්ධයෙන් පැනලා ඉදිරිපත් වෙලා හැකියාව එහෙම වැඩ කරන්න පුළුවන් චෛතසික ධර්ම තිබෙනවා හතක්. චෛතසික ධර්ම හතක් තියෙන එක විදිහකට පහයි එක විදිහකට හතක් තියෙනවා. මේ චෛතසික ධර්ම පහ අනිත් ඒවට වඩා ටිකක් හයිය ගැම්ම තිබෙන්නා වූ චෛතසිකය. දැන් අපි මේ චෛතසික ධර්මයන්ගේ තිබෙන්නා වූ විවිධ විවිධත්වයේ විවිධ හැකියාවල් ඕවා ගැන කතා කරනවා. අපි වත් කතා කරලා තියෙනවා. මේ ඒ වගේ අවස්ථාවක්. චෛතසික ධර්ම යන්නේ හිතත් එක්කනේ අරමුණට. එතකොට තියෙනවා මේ හිතත් එක්ක යන චෛසික ධර්මයෝ අරමුණ නිකන් මේ අරමුණේ ඇතිල්ලීගෙන පිරිමැදීගෙන යන ගතියක් තිබෙනවා. අරමුණ ගන්න ගතියක් තිබෙනවා. අරමුණ දිසට හැරී බැලෙන්නා වූ ගතියක් තිබෙනවා. අරමුණු කරා යන ගතියක් අරමුණු වලට නිකන් තල්ලු වෙලා පිවිසෙන ගතියක් තිබෙනවා ඔය හැම චෛතසික ධර්මයකම. ඒ චෛතසික ධර්මයන්ගෙන් විශේෂ හැකියාවල් තිබෙන්නා වූ ධර්ම ටිකක් තිබෙනවා ආන්න ඒ ධර්ම ටික තමයි මෙතන කතා කරන්නේ මම කිව්වා චෛතසික ධර්ම චෛතසික ධර්ම 52ක් තිබෙනවා ඒකෙන් තිබෙනවා විශේෂයෙන්ම මේ කතාවට ගැනෙන ධර්ම හතක්. 52කින් හතක් තිබෙනවා මෙතන විශේෂ හැකියාවක් තිබෙන නිකන් අනිත් චෛතසික ධර්මයන්ට වඩා නිකන් ගැම්මක් බලයක්. මේකන් වැඩිපුර මේ ටිකක් ඔතොරිටි ගතියක්. අරමුණු සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කරන්න පුළුවන් ගතියක් එහෙම තියෙන චෛතසික ධර්ම ටිකක් තියෙනවා. ඒ තමයි විතර්ක චෛතසිකය විචාර චෛතසිකය ප්‍රීතිය ඒකග්ගතා චෛතසිකය ඊළඟට නිවේදනාව තුන් පැත්තක් වෙනවා ඒ තමයි සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියලා. ඉතින් මේකේ ආකාර ගත්තයින් පස්සේ හතයි. හැබැයි මූල ධර්ම හැටියට ගත්තයින් පස්සේ තිබෙන්නේ පහයි. ඉතින් අපි මෙන්න මේ කියන්නා වූ ධර්ම හතහු පහට තිබෙනවා මහා අමුතු බල ශක්තියක්. අමුතු විදිහේ හැකියාවක් තිබෙනවා අර සිතට සාපේක්ෂව ගත්තම. ඉතින් මේ චෛතසික ධර්ම පහ හෙවත් හතට කියනවා ඒගොල්ලන්ගේ බලය ටිකක් වැඩිපුර තියෙන නිසා මේකට කියනවා ඥාන ධර්ම කියලා. ඥාන ධාන ධර්ම කියන්නේ මේවටයි. ඒ කියන්නේ යම්කිසි හිතක මේවා තිබෙනවා නම් ඒ හිත ධාන තිබෙන්නා වූ හිතක්. ඒ කියන්නේ ඥාන තියෙනා හිතක්. ඊළඟට අපි මේ මේ මේ කොට මේ කරුණු ටික පිළිබඳවත් මේ විදිහට දැනගන්න ඕන. දැන් හිතත් එක්ක හිතේ පොදි ගැහිලා හිතේ බල ගැහිලා හිතට එක්කාසු වෙලා මේ ධර්ම ටික අරමුණ පැත්තට යනකොට අරමුණට යනකොට 아무තු ගතියක් තියෙනවා ඒකේ හොඳට අල්ලනවා ඒ කියන්නේ ආරම්මණය හොඳට අල්ල ගන්නවා ආරම්මණයට හොඳට පැන ගන්නවා. අරමුණට බැහැගෙන අරමුණට පැනගෙන ගන් පැන ගන්න ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තිබෙනවා ස්වභාව දෙකක්. එකක් තමයි එක ස්වභාවයක් තියෙනවා මේ මේ ධර්ම හතේ ආරම්මණං උපනිජ්ජායති කියලා කියනවා. අරමුණට ගොඩ වෙනවා ආරම්මණයට දැස ගන්නවා. අරමුණට එළඹෙනවා. අරමුණට හොඳට තදින් එළඹෙන ගතිය. ඒක නිසා මේ හතට කියනවා ධානයද. ඔන්න බලන්න පළවෙනි කාරණය අරමුණකට ගොඩ වෙන නිසා අරමුණට ගොඩ වෙන්න හයිය තිබෙන නිසා අරමුණට දැසගන්ට ගැම්මක් හයියක් විශේෂයෙන් තියෙන නිසා කියනවා මේවා මේ හතට කියනවා ධාන කියලා. ඕනම තැනක කියන්නේ සමහර මිනිස්සුන්ට තියෙනවා ගියන් පස්සේ පොලිසිකාරයෝ වගේ කෙලිම ගිහිල්ලා බලෙන් දොර ඇරගෙන යා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න එහෙම හැකියාවක් මේ ධර්ම වලට තියෙනවා. ඔන්න ඒක අර්ථයක්. තව අදහසක් තිබෙනවා ඒකේ මෙන්න මෙහෙම. පච්චනීක ධම්මේ ජාපේති. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයෝ කියන්නේ විරුද්ධකාර ධර්මයෝ ප්‍රතිවිරුද්ධ ධර්මයෝ නසනම පුච්චනම වනසනම ආන්න ඒ ගතිය නිසාත් කියනවා ධානය කියලා. දැන් බලන්න අර්ථ දෙකක් මේ මේ ගොල්ලන්ගේ හැකියාව නිසා ධර්ම වලට කියන්නේ විතක්කයටයි, ਵਿਚාරයටයි, පීතියටයි, සුඛ ඒකාග්‍රතාවෙවත් වේදනාව ධර්මයයි ඒකාග්‍රතා ධර්මයේ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියන ඒ ධර්මවලට නමක් හම් වෙනවා අර හැකියාව නිසා ඒ තමයි එකක් තමයි මේගොල්ලෝ ගිය තැනක ඉන්නවනම් ගිය තැනකදී අනිත් ප්‍රතිවිරුද්ධ ධර්ම නසන්ට පුළුවන් ගතිය හයිය තියෙනවා අනිත් එක තමයි අරමුණට නිකම් බලෙන් කඩාගෙන යන ගතිය මේගොල්ලන්ට තියෙනවා ඒක නිසා අර්ථ දෙකකට මේක සලකලා විස්තර කරලා දෙනවා. ඒ කියන්නේ මේ කියපු රංචුව මේ හත් දෙනාගෙන් එකක් හෝ වේවා යම්කිසි හිතක තියෙනවා නම් ආන්න ඒ හිතට කියනවා ධාන හිත කියලා. දැන් පළවෙනි ධානයේ කිව්වෙන් පස්සේ ඒකට කියන්නේ පළවෙනි ධානයේ මේ පහක් තියෙනවා. ඒ තමයි විතර්කයක් හොඳ හයියට තියෙනවා, ਵਿਚාරයක් හොඳ ගැම්මට තිබෙනවා, ප්‍රීතියක් හොඳට බලවත්ව තිබෙනවා, සුඛයක් ප්‍රමෝදවත් වෙලා තිබෙනවා, ඒකාගතාවයක් තියෙනවා. එතකොට ඒක ධාන තිබෙන හිතක්. හිත වෙනයි ධාන වෙනයි. මේ කියන්නේ ධාන හිත කියලා කියන්නේ ওই ධර්ම ටික බැසගෙන තියෙන හිඳයි. දෙවෙනි එකෙත් තියන යම්කිසි යම්කිසි හිතක මේ ටික තිබෙනවා නම් මේ ඒකට කියනවා ධාන හිත කියලා. දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවා. හොඳට බලන්න. මේ කියාපු කරුණ වලට අනුකූලව ප්‍රශ්නයක් ගොනු වෙනවා. ඒ තමයි මේ කියන චෛතසික ධර්ම ටික බලාගෙන ගියන් පස්සේ බලන්න මේ ਸਰව චිත්ත සාධාරණ කියලා තියෙනනේ මේ චෛතසික හතක්. ඒකේ තියෙනවා බලන්න. ඒකේ තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා. බලන්න හත තියෙන පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර ඔය කතාව කියනකොට මේ අහගෙන ඉන්න පින්වුතුන්ට තේරෙනවා ඇති ධ්‍යාන ධර්ම දෙක නම් කියවෙනවා ධ්‍යාන ධර්ම දෙක නම් කියවෙනවා එකක් තමයි වේදනාව අනිත් එක තමයි ඒකග්ගතාවය ওই දෙකේ නම් කියවෙනවා කියවෙනවනේ එහෙම බැලුවයින් පස්සේ අපිට හිතෙනවා එහෙනම් ඔක්කොම සිත් එක ධානය හිටනේ කියලා. ඒ ਸਰවචිත්ත සාධාරණයිනේ. 89ම මේ ටික තියෙනවනේ. ඒක නිසා මේනම් එකක් හරි තියෙනවා නම් ඒක ධානසිතක් නම් එහෙනම් ඔක්කොම ධානසිතේ කියලා අපිට නිකන් ඔය අනුසාරින් හිතවිල්ලක් එන්න පුළුවන්. එහෙම ආවත් ඉතින් කරන්න දෙයක් නැහැ. තව ටිකක් වෙලා යනකම් ලෝකෙ තිබිච්චාවේ. හැබැයි මේ ධානා සිත්වල අපේ මේ මේ කියනවා ධානා තිබෙන මේ සිත්වල මේ තව තියෙනවා මේ විතක්කය ਵਿਚාරය ප්‍රීතිය කියනා වූ ධර්ම ටික මේ ටික තියෙන්නේ ප්‍රකීර්ණකයෝ අර ප්‍රකීර්ණක හයක් තියෙන්නේ ඒකේ එතකොට ਸਰවචිත්ත සාධාරණ චෛසික වල පැත්තේ දෙන්නෙක් ඉන්නවා ප්‍රකීර්ණක වල තව තුන් දෙනෙක් ඉන්නවා මේ ඔක්කොම සිත් ධාන සිත් කියලා කතා කරන්නේ නැහැ. හේතුව හේතුව ඔය සිත් 89න් සිත් 89න් 79ක් ඇරෙන්න. ඒ කියන්නේ 10 දෙනෙක්ගේ හිත්වල ඒවා ගණන් ගන්නෑ ධානාසිත කියලා. ඒ කියන්නේ චක්කු විඥාණය, සූත විඥාණය, ගාහන විඥාණය, ජීවහා විඥාණය, කාය විඥාණය. ඔය පහ කුසල් වශයෙන් පහයි අකුසල් වශයෙන් පහයි කියන මෙන්න මේ අහේ දෙකේ එහෙම නැත්නම් ද්විපංච විඥානය කියන මේ සිත් 10 ඇතුලේ ඉන්නේ ධාන ධර්ම හැටියට සලකන දෙන්නයි. ඒ කියන්නේ වේදනා චෛතසිකයයි ඒකග්ගතා චෛතසිකයයි කියන දෙන්න විතරයි. හැබැයි මේ චක්කු විඥාන පහළ වෙන්නේ කුසල හෝ අකුසල හිතම කඩාගෙන ගිහිල්ලා අරමුණට ගොඩ වෙලා නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. මේක නිකන් අර ප්‍රසාදයේ අරමුණ හැප්පිච්ච හින්දා වෙච්ච විඤ්ඤායියක්. ප්‍රසාදය චක්කු ප්‍රසාදයේ බාහිරව තිබෙන්නා වූ වර්ණය අරමුණ ගැටීම නිසා ඒ ගැටීමත් එක්ක ආපුනේ දෙයක් මිසක නැතුව චක්කු විඥාණයම කෙලීම ගිහිලා අරමුණට ගොඩ වුණාම කියන එක නෙවෙයි. ඒක ඇවිල්ලා වෙන එක සම්බන්ධතාවයක් එක්ක ආපු නිසා එතන තිබෙන්නා වූ ඒ චෛතසිකයෝ ධාන හැයිය තිබෙන චෛතසිකයෝ කියලා සලකන්නේ නැහැ ගණන් ගන්නෑ 89ක් වෙච්ච ඒ සිත් වලින් 89ක් වූ සිත් වලින් මේ 10 දෙනා අපි පැත්තකින් ගෞරවාන්විතව අයින් කරගත යුතුයි. එතකොට තිබෙනවා සිත් 89න් 79ක්. මේ 79 ඔය ධාන කියන ධර්ම වැඩි වැඩියෙන් වැඩ කරන්නා වූ දේවල් හැටියට සලකනවා. එතකොට අපිට හිතෙනවා ධාන 79ක් තියෙනවායි කියලා. මේ ධාන 79ක් නෙවෙයි ධාන ධර්ම වැඩ කරන්නා වූ සිත් 79ක් තියෙන්නේ. අර සූත්‍ර ධර්මවල කියන ධාන ඒ විස්තරයේ පොඩි ඈඳීල්ලක් තියෙනවා. ඒක මේකට පටලවා ගන්න හොඳ නෑ. මේ හිත් 79ම තිබෙනවා මේ කියන්නා වූ ධර්ම. ඒ කියන්නේ බලන්ට චක්කු විඥාන, සෝත විඥාන ආදී ඒ සිත් 10 විඥාන 10 තියෙන ධානය හැටියට සලකන ධර්ම දෙකයි. ඒ කියන්නේ වේදනාවයි ඒකග්ගතාවය. හැබැයි ඒවටත් ඒ තරම් ධානය හැටියට සලකන්නේ නැත්තේ දෙන්නෙක් ඉන්නේ වැඩි හයියක් ඒගොල්ලන්ට එතනදි ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තිබෙනවා. ස්පර්ශයත් එක්ක තමයි වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අනිත් හිත් එහෙම නෙවෙයි. අනිත් ඒවා ටිකක් අරමුණට කඩාගෙන පැනගෙන බැසගෙන යන ගතිය තියෙන අනිත් ඒ වගේ. ඒක නිසා ඒ වගේ තිබෙන්නා වූ චෛතසික ධර්මිය ඔය වේදනාව ඒකග්ගතාවය විතක්කය, ਵਿਚාරය, පීති ගතිය ඔය පස් දෙනා එකතු වෙලා ඔය අරමුණකට යනකොට පස් දිනෙක්නේ. හයිය ගැම් වැඩිනේ. දැන් බලන්න ගියකට පැන්නොත් එහෙම මිනිස්සු 5-6 දෙනෙක් එකට එක්කෙනෙක් වගේ නෙවෙයිනේ. එතකොට හයියක් තිබෙනවනේ. ආන්න ඒ වගේ මේ සිත්වල තිබෙනවා අරමුණට බැස ගන්න අරමුණට පැන ගන්න අරමුණට ගොඩ වෙන්නා වූ හයිය ගැම්ම වැඩි ගතිය. ඒක නිසා 79ම ධ්‍යාන ධර්ම වැඩ කරන්නා වූ හිත් හැටියට සලකනවා. ඒ ධ්‍යාන ධර්ම ඒ ධ්‍යාන ධර්ම තිබෙන්නා වූ සිත් 79 තුලින් වැඩිපුරම ඒකත් වඩා අරමුණේ හිත යාලු කරගෙන හිත කිදා බෑගෙන හිත සේන්දු වෙලා බලවත්ම බලවත්ම විදිහට අරමුණත් එක්ක යාළු වෙලා පංගනත් වෙලා වැඩ කරන ගතිය රූපාවචර සිත්වල අරූපාවචර සිත්වල වැඩි වැඩියෙන් තිබෙනවා වැඩි වැඩියෙන් තිබෙනවා ලෝකෝත්තර සිත්තරත් ඒක තියෙනවා විශේෂයෙන්ම සලකනවා රූපාවචර අරූපාවචර සිත්වල ඕක වැඩියෙන් තිබෙනවා හැබැයි අර 79න් තවත් එකක් බේරලා ගත්තන් පස්සේ මේ මේ නම දෙනාට හරි ගැම්මක් තියෙනවා. ඊළඟට තව එකක් ඔය ඒකේ තිබෙනවනේ ධානය ගත්තයින් පස්සේ කුසල විපාක ක්‍රියා කියලා ඒ වගේ හරි හයියට වැඩ කරනවා. දැන් මේ අපි කතා අපි මේ දක්වාම දැනගත්තා ධානය කියලා කියන්නේ මොකද්ද? ධාන ධර්ම මොනවද? ධානා ධර්ම වැඩ කරන්නේ කොතනද? එතකොට කියන නම. දැන් මේ කියන්නා වූ ධානා ධර්ම යම්කිසි හිතක වැඩ කරනවාද? ඒවට තිබෙනවා මේ අමුතු ගැම්මක්, හයියක් Taman එක්ක යන එක්කෙනාට නිකන් බල කරන ගතියක්. අනිත් එක්කෙනාට බල කරන ගතියක්. ඔය හමුදා කැම්පල පුරුදු කරනකොට හමුදා කැම්පල ඔය අයාබද ඔය පාරවල් වල අපි දැකලා තියෙනවා මේ උදේ පාන්දරට මේ හමුදා ඔය තරුණ අය මාචින් යනවා. ඒ කියන්නේ පිරිසක් දුවගෙන යනවා ඉතින්. ඉතින් හතර හතර දාලා ඉතින් විශාල පිරිසක් එතකොට සමහර තැන්වල ඔය ඒවා ලීඩ් කරන්නා වූ නිලධාරීන් අර අනිත් අය හිමීට යනවනම් ඉක්මනට යන් දුවල යන් ඒ වගේම අඩිය ඉස්සෙල්ලා යන් කියලා නිකන් නියෝජනය කරන අනිත් අය පසු වෙනකොට ගිහිල්ලා ඉස්සරහට දක්කගෙන ඒ වගේම අරගෙන බැඳගෙන බල කරගෙන යන ගතියක් තියෙනවා. එහෙම ඉන්නවා කීප දෙනෙක්ම. ඔය වගේ මේ දැන් බලන්න ওই දිය ওই සිද්ධිය දිහා බැලුවෙන් පස්සේ අර ඉන්නා වූ නිලධාරීන්ගේ බලපෑමක් අර පාරේ දුවන මිනිසයාට තියෙනවනේ. ඉතින් ඒ මිනිස්සයා එක්කෝ ගායි කියලා හරි බයට. එහෙම නැත්නම් මට මේ ගැනීමක් කරන්න කියලා හරි ওই විදිහට තමන් යනවනේ. ඒ වගේ මේ කියනා වූ චෛතසික ධර්ම පහට එහෙම නැත්නම් හතට ඒ කියන්නේ විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන මේ ධර්ම වලට තිබෙනවා තමන් එක්ක ඉන්නා වූ අනිත් අයට පණ ගස්සලා ගන්න ඒ වගේම උද්‍යෝගිමත් කරලා ඒ අයත් එකට ඇදගෙන යන්න පුළුවන් බලපවත්වන ගතියක් තිබෙනවා ආන්න ඒ ගතිය ඒ ධර්ම පහට විශේෂයෙන් තියෙන නිසා කියනවා ප්‍රත්‍ය ශක්තියක් තියෙනවායි කියලා. ධාන ප්‍රත්‍ය ශක්තියක් තියෙනවායි කියලා. ධාන ප්‍රත්‍ය ශක්තිය. දැන් මේ මම මේක කලින් කිව්වා මේ ධර්ම හඳුනා ගැනීමේදී අදහස් දෙකක් අපි දැනගත යුතුයි. ඒ කියන්නේ ආරම්මණං උපනිජ්ජායති ති ඥාන. ඔන්න එකක්. ඒ කියන්නේ අරමුණට තදින් බැඳ බැඳී යන නිසා ධාන කියලා කියනවා. අනිත් එක ප්‍රතිවිරුද්ධ ධර්මයන් නසල පුච්චල වනසල දාන නිසා ධාන කියනවා. පච්චනේක ධම්මේ ජාපී තීති ජාන. දැන් ඔය හිත් 79ෙම තිබෙන්නා වූ මේ ගතියක් ඒ තමයි එතනදී තියෙන්නේ අරමුණට බැස යන නිසා. අපි හිතන කුසලෙත් අකුසලෙත් තියෙනවා. අකුසල් අකුසල් අකුසල් අරමුණක් ගත්තම අකුසල් අරමුණේ ලෝභ සහගත අරමුණේ බැසගෙන ගිලගෙන කාගෙන යන ගතිය තියෙනවා ලෝභයට. හැබැයි ඒක ඇවිල්ලා අර ප්‍රතිවිරුද්ධ ධර්ම විනාශ කිරීමක් නෙවෙයි ඒකේ තියෙන්නේ අරමුණට බලවැද් බලෙන් වැද්ද වැඩි වැදගැනීමේ ගතිය තමයි ඒකේ තියෙන්නේ. ඒක නිසා කියනවා ආරම්මන උපනිජ්ජාන ගතිය කියලා. ආරමුණට බලෙන් ගොඩ වෙන ගතිය කියලා. ඔය ඒ අර්ථයෙන් ඔය 79 මේවා ධානය කියලා කියනවා. හැබැයි ප්‍රත්‍යේ පච්චනීක ධර්ම කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයන් නැසන ගතිය හැම 79කම නැහැ. හැම හිතේම නැහැ. ඒ ගතිය තියෙන්නේ නම් ඔය කියන්නා ඕ විශේෂිත ධාන සිත් හැටියට කතා කරන්නා වූ සිත්වල විතරයි. ඒක නිසා මේ අර්ථ දෙක පටලවා ගන්න හොඳ නැහැ. දැන් ප්‍රථම ධානයේ පත් වෙනකොට කාමච්ඡන්දේ කියනා වූ ප්‍රතිවිරුද්ධ ධර්මයේ පුච්චනවා නැති කරනවා කඩනවා. ව්‍යාපාදයේ කියන ගතිය කඩලා නැති කරලා යනවා. ඒ ශක්තිය කියන ප්‍රතිවිරුද්ධ ධර්ම නැසන ගතිය කියලා. හැබැයි අරමුණට තදින් බැඳ යෑමේ ගතියෙන් තමයි මේ එක විදිහකට කතා කරන්නේ 79. දැන් අපි මේම බලමු. දැන් මේ ටික තේරෙන්න ඇතේ තේරුම් යන්න ඇතේ කියලා මම විශ්වාස කරනවා. දැන් ඔය ධාන හැටියට සලකන්නා වූ ධාන හැටියට කතා කරන්නා වූ මේ ධර්ම හතේ හතේ තිබෙනවා මේ අනිත් අයට ටිකක් මේ උපකාර වෙන ගතිය දැන් තමන් එක්ක ඉන්නවා නම් තමන් එක්ක යන රංචුව පොදිය චෛතසික අනිත් ධර්ම සිතට නිකන් මේ යම් යම් වලින් හදිසිය යම් යම් කියන අරමුණට යම් අරමුණට යම් කියලා නිකන් කෑ ගහගෙන එලවගෙන යන ගතියක් අනිත් ඒවාට බලපාන ගතියක් තියෙනවා. අන්න ඒ ගතියට කියනවා මොකද්ද? ප්‍රතිශක්තිය කියලා. ප්‍රතිශක්තිය කියලා කියනවා. ඒ ප්‍රතිශක්තිය තියෙනවා. ඒ වගේ. ඒ ප්‍රතිශක්තිය ලබන ඔය හතර ඔය හත් දෙනාගෙන් පරිබාහිරව තිබෙන ධර්ම සිත සහ අනිත් චෛතසිකය. ඒවට කියනවා ප්‍රත්‍ය උප්පන්න ධර්ම. ඒ කියන්නේ ධාන ධර්මයන්ගේ ප්‍රත්‍ය ශක්තිය තියෙන ධාන ධර්ම හැටියට සලකන ඔය විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ඒ වගේ ගැම්ම වද්දා ගන්න. ඒගොල්ලන්ගේ හඬට ඇහුම්කන් දෙන, ඇහුම්කන් දෙන්න සිද්ධ වෙන. ආන්නේ ඒවට කියනවා ප්‍රත්‍ය උප්පන්න ධර්ම. හිතත් ප්‍රත්‍ය උප්පන්න ධර්මයක්. හිතත් ප්‍රත්‍ය උප්පන්න ධර්මයක්. එතකොට මෙන්න මේ කියනා වූ ධාන ප්‍රත්‍යය කියලා සැලකන්නේ මොකද්ද? ආන්න ඒ එකට ඉන්නා වූ සම්පයුත්ත තමන් සමග එකට හිතක ඉපදිලා තමන් එක්ක ඒ කාර්මුණකට රංචුවේ පිඹගෙන ආරම්මණයේ පැත්තට යන්නා වූ සම්පයුත්ත ධර්මයන්ට උදව් කරන උපකාර වන්නා වූ ශක්තිය ඒ හත් දෙනාට තියෙන නිසා කියනවා ධාන ප්‍රත්‍ය ධර්ම ඒ වගේ තියෙන ධාන ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා හැම එකීම තියෙනවා ඊළඟට තියෙනවා තවත් එකක් අපි දැනගත යුතුයි ඒ තමයි ශරීරේ පහළ වෙනවා රූප ධර්ම ටිකක්. රූප ධර්ම ටිකක් ඒකට කියනවා චිත්තජ රූප. සිතක් පහළ වෙනකොට චිත්තජ රූප පහළ වෙනවා. ඒ චිත්තජ රූප පහළ වෙන අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම අපිට හිතෙනවා සිත නිසා තමයි මේ චිත්තජ රූප හටගන්නේ කියලා. හැබැයි හැබැයි තනියෙන් හින්දා නෙවෙයි. චිත්තජ රූප පහළ වෙන්නේ හිතේින්ද තනියෙම නෙවෙයි හිතේ පහළ වෙන්නා ඕ අනිත් චෛතසික ධර්මයන්ගේ බල පැවැත්වීමත් හේතු කරගෙනයි. ඒක නිසා හිතයි චෛතසික ධර්මයන්ගේ බලපෑමෙන් චිත්තජ රූප පහළ වෙන නිසා මේ ධාන ධර්මියොත් කරන්නේ මොකද්ද? අර සිත ධාන චිත්තජ රූප ධර්මයන් පහළ වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට තව එකක් කියනවා අපි හිතමු මෙහෙම අපි උපදින අවස්ථාවේදී ඉස්සෙල්ලාම මව් කුසේ පිළිසිඳ ගන්න අවස්ථාවේදී අපිට මොකක් හරි කර්මය හරි කර්ම නිමිත්ත හරි ගති නිමිත්ත හරි හිතට ඉතින් අරමුණු වෙනවා මතු වෙනවා ඒ කර්ම නිමිත්ත හරි කර්මය හරි කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන අරමුණ ආවයින් පස්සේ දැන් ඉස්සර වෙලාම ඔය ඔය අරමුණේක එල්ලිලා ප්‍රතිසන්දී එන්ටපායි මව් කුසේ. එතකොට එතනදී ප්‍රතිසන්දි සිතටත් ඔය ධාන ධර්ම බලපානවා කර්ම ඒකින් පහළ වෙන්නා වූ රූපවලටත් මේවා බලපානවා. ওই විදිහට මේ ධාන ධර්ම කියන පස් දෙනා එක පැත්තකින් අනිත් දෙනා හය හත් දෙනා රූපවලටත් බලපෑමක් කරනවා. ඒ වගේම අර හිත්වලටත් බලපෑමක් කරනවා. දැන් මෙච්චර වෙලා මම මේ පින්වතුන්ට ඔය ධාන ධර්ම කියන්නේ මොකද්ද? ඒව පහළ වෙන තැන් ඊළඟට ධාන ධර්ම කියලා කියන්න පුළුවන් විදි දෙක මතක් කළා. දැන් අපි උදාහරණයක් හැටියට බලමු මෙන්න මෙහෙම අරගෙන. මේ කතාවේ හැටියට කුසල් සිත්වල ධානය තියෙනවා අකුසල් සිත්වල ධානය තියෙනවා. අව්‍යාකෘතිත් තියෙනවා. දැන් ඉස්සර වෙලා අපි කුසල් සිතක ධානයක් වෙන හැටි බලමු. ධාන සිත්වල නම් කොහොමත් තියෙනවනේ. රූපාවචරය, මෛත්‍රී භාවනාව, ආනාපාන සතියෙන් වඩාගත්ත දේවල් තුල කොහොමත් ඉතින් ඔය තියෙන එකනේ. ඒකට යන්නේ නැතුව අපි බලමු මේ දාන මේ පින්කමක් කරනකොට ඇතිවෙන ධාන කොහොමද කියලා. දානයක් දෙන වෙලාවේ කොච්චර චෛතසික ධර්ම සමූහයක් පහළ වෙනවද? පහළ වෙනවා චෛතසික ධර්ම අපි හිතමු 33ක්. 33ක් පහළ වෙනවා. මොනවද ඒ 33? හොඳට මතක තියාගන්න සරුවචිත්ත සාධාරණ චෛතසික ධර්ම 7යි ප්‍රකීර්ණක ධර්ම 6යි 13ක් වෙනවා ඊළඟට ඇති වෙනවා කුසල සිත්වල පමණක් අනිවාර්යයෙන්ම වැඩ කළ යුතු චෛතසික ධර්ම 19ක් එතකොට කීයක් වෙනවද 32ක් වෙනවා ප්‍රඥා චෛතසිකේ එන්න ඕනේ උතෙන්ට. එතකොට 33ක් වෙනවා. මේ චෛතසික ධර්ම 33 තනියෙන් ඒගොල්ලන්ට යන්න බෑ හිතක තමයි පහළ වෙන්න ඕනන්නේ. මේ චෛතසික ධර්ම 33 හිතේ තමයි පහළ වෙන්නේ. එතකොට හිතත් ගත්තම 34ක් වෙනවා. දැන් බලන්න සිත් 34යි. හිතයි චෛතසික ධර්ම 33යි. මේ හිතයි චෛතසික ධර්ම 33 දානයක් දෙන වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. ඔය ධර්ම මණ්ඩලය. ඔය ධර්ම මණ්ඩලයේ හත් දෙනෙක් වින් වෙනවා. ඒ තමයි විතර්කය, ਵਿਚාරය, ඊළඟට ප්‍රීතිය, වේදනාව, ඒකාග්‍රතාවය. මේ පස් දෙනා මේ චෛතසික පහ ඔය කියන මණ්ඩලයේ ASCII ඉන්නවා. ඔය කියන චෛතසික ASCII ගොන්න ASCII ඉන්නවා. දානි දෙන වෙලාවේදී පින් සිතක් ඇතුලේ ඔය පස් දෙනා පුදුම විදිහට මහා ගැම්මක් අරගෙන සංවිධාන කටයුතු කරන්නාක් මේ ආර ආරම්මණයට ගිහිල්ලා වැඩ කරනකොට විතක්කයයි ਵਿਚාරයයි ප්‍රීතියයි වේදනාවයි ඒකාග්‍රතාවයයි අනිත් අයටත් මහ බල ගැනීමක් කරලා ධානා ධර්මයේ පහ අනිත් ඒවට හයියක් ගැම්මක් පද්දලා දෙන ඔය ඔය සමහර දාන පොළවල් වල දාන ගෙවල් වල අපි අහලා තියෙන ඇහිලා තියෙන දැකලා තියෙන සමහර මිනිස්සු අනිත් අයට අණ කරනවා මේ වතුර ගේන්න මේ බෙදන්න මේ මිස අඩුපාඩු බලන්න මේ එන්න මෙහි අරෙහි මේ කියලා කෑ ගහන ගතිය එතකොට ඒ අයට අනුයාත වෙනවා අනිත් අය. අන්න ඒ වගේ මේ කුසල ආරම්මණයේදී දානේ ක්‍රියාත්මක වීමේදී මේ පස් දෙනා අනිත් චෛතසික ධර්මයන්ටත් ඒ වාගේම හිතටත් මහා අමුතු ප්‍රත්‍යයකින් ප්‍රත්‍ය වෙනවා. අන්න ඒ ප්‍රත්‍ය වෙන උපකාර වන උදව් කරන ගැම්මට ගතියට කියනවා ධාන ප්‍රත්‍යය කියලා. අනිත් පස් දෙනා. ඒ ওই පස් දෙනා ඇරෙන්න අනිත් ටික. අපි හිතුව 34ක් හිටියයි කියලා 34 දෙනාගෙන් 29 දෙනෙක්ම 29 දෙනෙක්ම පත්‍ය උප්පන්න වෙනවා. මේ විදිහට ගත්තයින් පස්සේ එක විදිහකට 29 දෙනෙක් ප්‍රත්‍යুৎপন্ন වෙනවා රූපත් එක්ක. අනිත් ඔය ඉතිරි පස් දෙනා ඔය කියපු අය ඇවිල්ලා ප්‍රත්‍ය ශක්තිය දෙන්නා වූ බලපවත්තන ලීඩ් කරන අය. ඔන්න දැන් ඔකෙන් පේනවා ප්‍රත්‍ය ධාන ධාන ප්‍රත්‍ය සහ ධාන ප්‍රත්‍ය උප්පන්න වෙන තාලේ. ඔය කිව්වේ එක තැනක. දැන් අපි යම් මේ අකුසල් සිතක් පැත්තට. අකුසල් සිතක් පැත්තට ගිහිල්ලා බලනකොට පළවෙනි ලෝභ සිත ගන්න පළවෙනි ලෝභ සිත ගත්තයින් පස්සේ ඒකේ වැඩ කරනවා මේ චෛතසික ධර්ම සමූහයක්. ඒ කියන්නේ සරුවචිත්ත සාධාරණ තිබෙනවා. ඊළඟට විතක්කය, ਵਿਚාරය තිබෙනවා. මේ ලෝභකරණෙහිඳ ප්‍රීතිය තිබෙනවා. මේ ඊළඟට අනිවාර්යයෙන්ම ඔය 13 දෙනා වගේම තව තියෙනවා මේ අනිවාර්යයෙන්ම වැඩ කළ යුතු මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච මේ කියන හතර දෙනා ඊට පස්සේ තිබෙනවා 17යි තව ලෝභයෙන් ඕනේ එතකොට 18 දෙනෙක් ඉන්නවනේ. මෙන්න මේ කියන්නා වූ 18 දෙනා රංචුව වැඩ කරනවා මොකේද හිතක. එතකොට 18ක් වෙනවා. 18 19ක් වෙනවා. මෙන්න මේ අකුසල් මණ්ඩියේ අකුසල් සිත් එක්ක ලෝභයයි මෝහයයි ඔය පොදියේ ඉන්නකොට ඔය කියන විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, වේදනාව, ඒකග්ගතාවේ ඊයය අර ලෝභයේ ලෝභ කරන අරමුණට යන් යන් යන් ලෝභ කරමු ලෝභ කරමු කියලා නිකන් බලගන්නලා කෑ ගහගෙන අවුස්සගෙන යන්න වගේ ගතියක් ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේවා අකුසල සම්බන්ධයෙන් වැඩ කරනවා අරමුණු ගැනීමට. ආරම්මනම් උපනිජ්ජායති इति ඥානං කියන තැන තමයි උතින්නේ. අරමුණ ගන්නට පොළඹවන ගතිය. එතකොට මේ පහ දෙනා ධාන ප්‍රත්‍ය වෙනවා අනිත් ඒවා ප්‍රත්‍යুৎපන්න වෙනවා. මේ මම මතක් කරේ මේ පින්වුතුන්ට මේ ධාන ධර්ම කුමක්ද ඊළඟට ධාන ධර්ම ප්‍රත්‍යুৎපන්න වෙන්නේ කොහොමද ධාන හැටියට කතා කරන ධර්ම වැඩ කරන්නා වූ හිත් කීයක් තිබෙනවද 79ක් ඊළඟට 10 දෙනෙක් ඇයි ඒකෙන් අයින් කරේ ඇයි ඒකට හේතුව ওই කරුණු ටික මම මේ පින්වතුන්ට බොහොම පරිස්සමෙන් මතක් කළා අනිත් එක තමයි ධාන සිත් හැටියට සලකන සූත්‍ර දේශනාවල් වල කියන ඒ ධාන හිත් හැටියට රූපාවචර අරූපාවචර ඒ වගේ තිබෙන්නේ මේ තිබෙනවා ආරම්මන උපනිජ්ජායන කියත් තිබෙනවා ප්‍රතිවිරුද්ධ ධර්ම නසන්නා වූ ගතියක් කියන දෙකම තියෙනයි. මේක තමයි එකේ වෙනස් ස්වභාවය. ඒක නිසා මේ විදිහට ප්‍රත්‍ය ධර්මය ධාන ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? ප්‍රත්‍ය උප්පන්න වෙන්නේ කොහොමද කියලා මේ විදිහට හිතේ දරාගෙන තේරුම් අරගෙන එහෙම ගතියකුත් මේක තියෙනවනේ කියලා හොඳට තේරුම් ගන්න. ඒවා වලලා හේතු ඵල ධර්මයට තේ ක්‍රියාත්මක වෙන ධර්ම. ඉතින් මේ ධර්ම ටික සියුම් ලෙස බොහෝම සියුම් ලෙස ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තීක්ෂණ ප්‍රඥාවෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අලංකාර වූ සූක්ෂම වූ තීක්ෂණ වූ විනිවිද විනිවිද යන්නා වූ ප්‍රඥාවෙන් උන්වහන්සේ මේ වගේ හැඟවිච්ච ගතිගුණ හැඟවිච්ච බලපෑම් කරන ගතිය මේවා අස්ස රිංගගෙන තිබෙන්නා වූ අනිත් අයට අඬ ගහන්න පුළුවන් ගතිය අනිත් ධර්ම වලට බලපෑම් කරන ගතිය බුදුරජාණන් වහන්සේ හොඳට උන්වහන්සේගේ තියුණු නුවණින් දැක අවබෝධ කරගත්තා. ඒ නාම ධර්ම වල ওই විතර්කයේ තිබෙන ওই ගතිය තව කිසි බුදු කෙනෙක් කිව්වේ නැත්නම් වෙන කිසිම කෙනෙකුට ඕකේ තිබෙන්නා වූ උසපලල දිගමහත් ශක්තිය ඇඟවිච්ච ಗುಣ හොයන්න බෑ. ਸਰුවච්චතා ඥාණයෙන්ම ඕනේ. ਸਰුවච්චතා ඥාණයෙන් ධර්මයේ දකින්නා නුවණින්ම ඕනේ. ඔය වැඩේ කරන්න. බුදුරජාණන් වහන්සේ කාන්තෙන්ම ඔය වැඩේට දක්ෂ හිතක් හැදුවා. ඒ වැඩේ උන්වහන්සේ උතුම් ලෙස සිද්ධ කළා. ඊළඟට ඔය බුදුරජාණන් වහන්සේගේ ඔය ਸਰුවචතා ඥානයේ කියන තීක්ෂණ විනිවිද දැසගෙන ඉදිකට්ටකටත් වඩා සියුම වේගයෙන් ගිහිල්ලා ওই ධර්මව ස්පර්ශ කරන්න පුළුවන් ගතිය තිබෙන හිත උන්වහන්සේ බොහෝම කාලයක් හැදුවා. බොහොම කාලයක් හැදුවා. ඒ කාලය සාරා අසංකේ කල්පලක්ෂයක්. උන්වහන්සේ දිගට වඩාගෙන වඩාගෙන වඩාගෙන වඩාගෙන වඩාගෙන ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අවසානයේදී ඒකේ උච්චතම පොයින්ට් එකට ඒ තමයි ਸਰුවචිතාඥානය. අනන්ත කාලයක් සංසාරේ දාන ආදී පාරමී ධර්මයන් සම්පාදනය කොටගෙන ਸਰුවචිතාඥාන ප්‍රතිලාභයේ සිද්ධ කරගෙන ඒ උතුම් වූ සියුම් වූ ඥාණයෙන් මේ තිබෙන්නා වූ ධානා ධර්ම කියනා වූ ධර්මවල තිබෙන ඒ හැඟවිච්ච ක්‍රියාත්මක වෙන ಗುಣ ගති අවබෝධ කරගත්තා වූ බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා උන්වහන්සේ දේශනා කොට වදාළා වූ මේ ධර්මය අපිටත් අපේ ඥාන මට්ටමින් නුවණින් ස්පර්ශ කරන්නට ශක්තිය ලැබේවා ඒ වාගේම තමයි ඒ කටයුත්ත කරගෙන යෑමේදී මාර බාධක ධර්මත් කිසියම් විදියකින් පීඩා නොකරෙත්වා අපි සෑම ඒ ධර්ම බලාගෙන බුදුරජාණන් වහන්සේ දැකපු තැන් බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරපු නුවණින් ස්පර්ශ කරපු නුවණින් වැඩම කරපු තැන් මේ ඒ ස්ථානත් අපේ හිත් වලින් අපේ නුවණින් ගමන් කොට ඒ ස්ථානත් දැක බලාගෙන ඒ වගේ තියෙන nissarattya ඒ වාගේම අසාරත්වය දැනගෙන උන්වහන්සේ වැඩම කළා වූ නිර්වාණ ධාතුවට අපිටත් කිති කලකදී ය아가න්න ලැබේවා මේ ඇසීම මේ හිතීම මෙනෙහි කිරීම නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට නිර්වාණ ධාතු ස්පර්ශ කරන්නට නිර්වාණ ධාතුව විනිවිද අවබෝධ කරගන්නට ප්‍රතිලාභී කරගන්නට හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගේ අවසරයට අපි එහුණන් අද දවසේදී ධර්ම සාකච්ඡාවකට යොමු වෙමු. කල්‍යාණ මිත්‍ර මිත්‍රෙනි ස්වාමීන් වහන්සේ අද අපට පහදා දුන්නා වූ ඒ ධ්‍යාන ප්‍රත්‍ය සම්බන්ධයෙන් කල්‍යාණ මිත්‍රන්ට ඇති ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවයි දැන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම පිං අප්‍රමාණ පිං අද කරන ලද දේශනාවටත් සායනහස් අපිට තේරුම් කරලා දුන්නා වගේ මේ ධ්‍යාන අංග පහ එහෙම නැත්නම් හතක් හැටියටත් වේදනාව අපහතු තුන් ආකාරයට බෙදලා හතක් හැටියටත් එහෙම නැත්නම් වේදනාව විතරක් එකක් හැටියට ගත්තොත් ධානාංග පහක් හැටියටත් අපිට ඒ කරපු දේශනාව මම හිතනවා තේරුණා කියලා මට නම් ස්වාමීන් වහන්සේ මෙතනදී ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි ද විකක්ක ਵਿਚාර කියන දෙකත් ඒ වගේම ප්‍රීතිය කියන එකත් අපි ගත්ත ප්‍රකීර්ණක චෛතසික වල යෙදෙන තුනක් එතකොට ඇත්තටම අපි කලින් දැනගෙන හිටියේ ධ්‍යාන කියන අවස්ථාවේදීත් අපි දන්න ප්‍රථම ධ්‍යානයේදී ඒ විතක්ක ਵਿਚාර ප්‍රීති කියන ඒ චෛතසික තුන යෙදෙනවා. අනිත් වේදනාවත් එක්ක සුඛයත් එක්ක ඒ වගේම ඒ විදිහට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව හැටියට. ස්වාමීන් වහන්සේ පළවෙනි ධ්‍යානයෙන් ඉහළට යනකොට අපි අභිධර්මයේ හැටියට දෙවෙනි ධ්‍යානයට යනකොට විතක්කේ කියන චෛතසිකය යෙදෙන්නේ නැති බවත් ඒ වගේම දෙවෙනි ධ්‍යානයන් ධ්‍යානයෙන් ඉහළට යනකොට විතක්ක ਵਿਚාර කියන දෙකම යෙදෙන්නේ නැති බවත් තේරෙනවා. එතකොට ඇත්තටම එතන දැන් මෙතන ධ්‍යාන අංග කියපු දෙකක්ම ඒ ඉහළ මට්ටම් වල සාමාන්‍යයෙන් අපි කතා කරන ධ්‍යාන සිත්වලදී නැතුව යනවා. එතකොට මේ මේක ධ්‍යාන අංග වෙනකොට ඒ දෙක නැතුව යන එකෙන් ඒ ශක්තිය නැතුව යනවා වගේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට අපිට ඒ කරුණ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඊටු ටික තමයි ඇත්තටම ධානාංග හැටියට වෙන වැඩ කරන්නේ. නමුත් අපි දන්නවා ඉහළ ධ්‍යානයන් වලට යනකොට ඒ අපි සලකන විදිහට සිතේ ඒ සියුම් බව ප්‍රබල බව වැඩි කියලා වගේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ ඒකේ අර විතක්ක ਵਿਚාර දෙක නැතිව යන එකමුත් සිතකට කොයි විදිහටද ඒක ඒවා ධ්‍යාන අංග හැටියට ඉතුරු ටික වැඩ කරන්නේ කියලා ස්වාමීන් වහන්සේ තමයි හොඳයි මේ අපි පළමුකොටම මතක් කරපු විදිහට එක චෛත මේ එක ධර්මයක් හෝ ධානයක් හැටියට සලකන ධාන ධර්ම හැටියට කතා කරන එක ධර්මයක් හෝ ගැවසීගත් එක ධර්මයක් හෝ හැසිරෙන හිතක් වේ නම් ඒ හිත ධාන හිතක් හැටියට සලකනවා ධාන තියෙන හිතක් නමුත් මෙතනදී ඝට්ටණේ හේතු කරගෙන එන හින්දා 10 ත්‍රිපංච විඥානේ ගණන් ගන්නේ නැහැ. ඊළඟට ධාන ධර්ම වලට ගියාම ඔය ධාන ධර්ම වල තිබෙන්නේ පළවෙනි එකේ පහ තිබෙනවා. හැබැයි පළවෙනි එකේ පහ තිබිලා මේ ඒ බාරගත් අරමුණට බාරගත් අරමුණත් එක්ක හිත ඉඳීමේදී හිත ඉඳීමේදී ඔය විතර්කය කියන එක එතනදී ධාන කටයුත්ත කරාට ප්‍රත්‍යනීක ධර්ම නසාගෙන ඒ කියන්නේ කාමච්ඡන්දය ව්‍යාපාද ගතිය කලකැම්මැලි තීන මිද්ද ගතිය ඇවිස්සෙන දඟලන උද්දච්ච ගතිය සැකසංකා විචිකිච්ඡා ගතිය කියන ප්‍රත්‍යනීක ධර්ම නසාගෙන නසා ගැනීමේ වැඩේ කරත්වය විතක්කය ਵਿਚාරය දෙක එතනදී අරමුණට සම්බන්ධව එතෙන්ට මොකක් හරි දෙයක් යම්කිසි විදියකින් ආවොත් එහෙම වෙනත් පැත්තකටත් ආරම්මන උපනිජ්ජාන ගතියෙන් එහා පැත්තට පැනගන්න පුළුවන් කියන එකෙන් ඒක අයින් කරාම ඉතුරු වෙන්නේ තුනක් ඒක නිසා ඒ ධාන ධර්ම දෙකක් අයින් කරාට ඉතිරි ධාන ධර්ම තිබෙන නිසා ඒකත් කතා කරනවා ධාන හිත් කියලා. ඒ කරන්නේ එතනදී විතක්කය ධාන ධර්මයක් වුණාට ඒ විචාරයේ ධාන ධර්මයක් වුණාට අර ඒ වෙලාවට කරන්නා වූ අර වැඩි ඒ ඉන්ද්‍රි ආරම්මණයත් එක්ක ඉන්නේ එකට ඔය ධාන ධර්මයක් වුණාට ඒකෙන් පොඩි මේ පසුබැසීමක් වේවි හේතුව විතක්කේ ਵਿਚාරයේ කියන දෙක වෙනත් පැත්තකටත් තැන් තැන් වලින් පොඩ්ඩක් ගොඩ වෙන නිසා ඒක නිසා ධානා ධර්මයක් වුණාට පළවෙනි ධාන අවස්ථාවේදී ඒක තව තහවුරු කරගන්නට මේක හිමීට අයින් කරලා අර ඉතිරි ධාන ධර්ම තුන විතරක් තනි හුදකලා කරගන්නවා ආරම්මණයකට පටල කරලා ඒක කරනවා අනිත් එක තවත් එතනෙමුත් පල්ලෙහාට බහලා තවත් සියුම් කරන්න ඕන වුණා. එතනෙමුත් පල්ලෙහාට වැටෙන්න නොදී තවත් ටිකක් සියුම් කර ගැනීමට තමයි ආරම්මණය එක්ක ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ආරම්මණයත් එක්ක වැඩි මේකක් කරලා ඊට පස්සේ මොකද කරන්නේ අර දෙවෙනි තුන්වෙනි ධානයට යන්නේ තුන්වෙනි ධානයට යන්නේ ප්‍රීතිය අයින් කරලා. එතකොට ප්‍රීතිය ධානයක් වුණාට ධාන ධර්මයක් වුණාට ඒක නිකන් වෙනත් ඇතිවලට ගියාන් පස්සේ පොඩි සතුටක් ඒගෙනාන් පස්සේ එතකොට නිකන් අර ප්‍රත්‍යනීක ප්‍රත්‍යනීක ධර්මයක්වත් මේකට ගෑවිලා දුම්රටු වගේ එයි කියන එකෙන් තමයි ඒක අයින් කරන්නේ. එතනදී. ඒක නිසා ආරම්මණයත් එක්ක ගනුදෙනු කිරීම වශයෙන් තමයි ඉහළට සියුම් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන යන්නේ ඒ ධාන ධර්ම උනත් වෙනත් පැත්තකට ගිහිල්ලා ප්‍රත්‍යනීක ධර්මයන් නැසන වැඩේ කරන්නේ නැතුව ආරම්මන උපනිජ්ජායන කරන වැඩේට අකුසලයක් එහෙම ආවොත් එහෙම කරයි කියන එකකින් තමයි ඒව නැසලා අයින් කරලා අර සියුම් දේව විතරක් උදකලා කරගන්නේ. තෙරුවන් සරණයි. සවන් සරණට බොහොම පිං සවන් සරණයි. සවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ දැන් අපි අහලා තියෙනවා දැන් මේ විතක්ක ਵਿਚාර ප්‍රතිසුඛ ඒකාග්‍රතාව චෛතසික ප්‍රබල වැඩ කරන සිත් ධානසිත කියලා ගත්ත හැකි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි ධර්ම දේශනාවක් එහෙම නැත්නම් පොතක් කියවගෙන යන වෙලාවටත් අපිට ඔය අංග ටික තියෙනවා. දැන් පොත හොඳට විමසිල්ලෙන් කියවගෙන යනවා නම් දහම් පොතක් ඒ වගේ දෙයක්. එතකොට විතක්ක ਵਿਚාර කරමින් අපි ඒක තේරෙනකොට අපිට සුඛයක් ඇති වෙනවා. ඒ ආකාරයට යනවා. නමුත් ඒක එතන ධානයක් කියලා කියන්න බෑ. ඒ වගේම අපි අහලා තියෙනවා ස්වාමීන් උපචාර සමාධි කියලා. පොඩ්ඩක් ඒ අවස්ථාව ගැනත් කියලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒ ධානෙත්තත් මේවත් අතර පොඩි වෙනසක් තියෙනා නේද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. පෙරලන් සරණයි. මේ කැන් දෙකක් තිබෙනවා සූත්‍ර ධාන ක්‍රමයයි සූත්‍ර අවස්ථාවේදී ධාන කියන එකයි එතකොට මේ මේ අභිධර්මයේ මේ කියනා වූ ප්‍රත්‍ය ධර්ම කතා කිරීමේදී ධාන කියන එකයි ඒකේ වැඩ කිරීම ආකාර දෙකක් එකක් නෙවෙයි අද අපි කතා කරන්නේ මේ අභිධර්ම විස්තර විග්‍රහයේ හැටියට ධාන ප්‍රත්‍ය ගැනයි. ඒක නිසා ඒ අවස්ථාවේ වෙනකොට අර සූත්‍ර ධර්ම වලට තියෙන එක ගැළපී යන්නේ නැති හැඩක් තියෙනවා සමහරට. දැන් ඇත්ත වශයෙන්ම ඔය අපි හිතමු බණ පොතක්. බණ පොතක් කියවනවා. බණ පොතක් කියව කියව කියව කර ඉන්නකොට බණ කියවනවා, හිතනවා, කියවනවා, හිතනවා, ඇහෙන් බලනවා, හිතනවා ඇහෙන් බලනවා කියවනවා හිතනවා දැන් එතකොට කියන කියන වචනයක් පාසා පැන පැන පැන පැන පැන පැන යන එකක් නේ තියෙන්නේ. එතකොට එතනදී අර සූත්‍ර ධර්මවල කියනා වූ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත වූ ප්‍රථම ධානය හරි ဒုတိ ය ධානය හරි තතිය ධානය චතුත්ථ ධානය මොකක්වත් නැහැ. ඇයි? එතන ඇවිල්ලා ප්‍රත්‍යනීක ධර්ම කතාවේ එතන කියන එක නෙවෙයි ඔය තියෙන්නේ. සූත්‍ර ක්‍රමයේ හැටියට කතා කරන ධානය එතකොට එතන නෑ ඔය පොත කියන අවස්ථාවේදී. එහෙම නැති වුණාට අභිධර්ම ක්‍රමයට ආවන් පස්සේ මේ ප්‍රත්‍ය ධර්ම ධාන ප්‍රත්‍ය ගැන කතා කිරීම වශයෙන් ආවන් පස්සේ පොත කියනකොට ඒ පොත කියවන හිතේ තිබෙනවා පොත බලන හිතේ තිබෙනවා විතක්කය තියෙනවා පොත බලන හිතේ ਵਿਚාරයේ තිබෙනවා පොත කියවලා හිතන හිතේ තිබෙනවා ප්‍රීතිය තිබෙනවා ඒකේ සුඛය තිබෙනවා වේදනාව තිබෙනවා ඒකාග්‍රතාවය තිබෙනවා ඒක නිසා අභිධර්ම ක්‍රමයේ විස්තර විග්‍රහය හැටියට පොත කියවීම තුළ ධාන ධර්ම තියෙනවා. සූත්‍ර ක්‍රමයේ හැටියට ධාන නැහැ. දැන් අපි උපචාර සමාධියක් අවස්ථාවට ගියායින් පස්සේ උපචාර සමාධිය තිබෙනවා අර්පණාවට කිට්ටු වෙච්ච විදිහේ ප්‍රබල වෙච්ච ඔය සංසිඳු වෙච්ච ගතියක් තිබෙනවා. හැබැයි ඒක ධානයට ගොඩ වෙන්න මේ කිට්ටුම කිට්ටු කරලා ධානයට ගොඩ වෙන්න කිට්ටුම කිට්ටු කරලා කාමාවචර මේ සිතුවිලි ආශ්‍රය කරගෙන තියෙන නිසා කාමාවචර ඇත්ත වශයෙන්ම එතනදී උපචාර සමාධියේදී තිබෙනවා ධ්‍යාන ධර්ම තියෙනවා. ඔය පොත කියන වගේ ඊටත් වඩා සාන්ත වෙච්ච ධ්‍යාන ධර්ම තිබෙනවා. ඒක නිසා එක විදියකට ඒකේ ධ්‍යාන ධර්ම තියෙනවාමයි. ඒ කියන්නේ ආරම්මන උපනිඥාන ගතිය තියෙනවා. හොඳට අරමුණේ කැවිලා බැඳිලා ටිකක් කයට වඩා දියුණු වෙච්ච ගතියක්. හැබැයි සූත්‍ර ක්‍රමේ හැටියට කියන ධානයේ එතනදි සලකන්නේ නැහැ. ඒ ඒ තමයි ඔය කාමාවචර රේන්ජ් එකෙන් කාමාවචර සෝමනස්ස සාගත ඥාන සම්පූර්ණ අසංකාරික කුසල් රේන්ජ් එකෙන් සෝබන සිත් රේන්ජ් එකෙන් ඒගොඩට පැනලා රූපාවචර හිත්තික පහළ වෙච්ච වෙලාවේදී ආ අර්පණ සමාධිය කියලා අන්න එතන ඉඳලා තමයි විතක්ක ਵਿਚාර ටිකක් බල ගැන්විලා ප්‍රත්‍යනීය කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයේ ටිකක් ගස්සලා දූපියෝ කියලා එලවලා දාලා ස්ථාවර වෙන්නේ එතන ඉඳලා තමයි සූත්‍ර ක්‍රමයේ හැටියට කතා කරන ධ්‍යාන ධර්ම අපි ගණන් ගන්නේ. ඊට මෙහා පැත්තේ පල්ලෑ නීවරණ පොඩ්ඩක් යටගස්සගෙන ධ්‍යාන කැටියට කතා කරන්න පුළුවන් ගුණේ දරාගෙන ඉන්නවා. හැබැයි එතන තිබෙනවා ආරම්මන උපනිජ්ජාන ගතිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ඉගෙනගත්ත සිත් ගැන එතකොට මහග්ගත සිත් ගැන ඉගෙන ගත්තා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය සිත ඊළඟට විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙති ධානය ඒ වගේ පංචම ධානය වෙනකන් සිත් ඉගෙන ගත්තා ඊළඟට ලෝකෝත්තර සිත් වලට යනකොට ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ සෝවාන් මාර්ගසිත ඵලසිත වශයෙන් සඳහන් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් ලෝකෝත්තර මට්ටමට එන්න නම් ඔය ධානසිත හරහාම යන්න ඕනේ නේද කියන එක හිතට ආව ස්වාමීන් වහන්සේ ඔක මේ මිට ඉස්සෙල්ලා වූ ප්‍රශ්නයක්. ඔය සිත් වලින් තොරව ලෝකෝත්තර මාර්ගයකට යාමක් නැහැ වගේ තේරෙන්නේ. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්නේ? පෙරවන් සරණ මේ ඒක මෙහෙමයි බොහොම අපි බොහොම මේ පරිස්සමෙන් ඔය ස්ථානය ඔක බිංගයක් ඇතුලෙන් යනවා වගේ බොහොම පරිස්සමෙන් පිටියල වද්දා ගන්න නැතුව හරි ගානට ගෙනියන්න ඕනේ මේ මේ වාහනේ ඉතින් මේ ඔක වෙන්නේ මෙහෙමයි. අපිට නිවන් අවබෝධ කර ගැනීම සඳහා වැඩක් තියෙනවා. ඒ තමයි ඒ වැඩේ ඒ වැඩේ හේතු වලින් හටගත්තාය කියන ධර්ම එකක් නෑ. ඔක්කොම බෑග් එක හලාලා එනේන ඒවා එනේන ඒවා එනේම මෙනෙහි කරන්න ඕනේ. ඒකේ දකින්න ඕනේ ලක්ෂණය. දකින්න ඕනේ. ඒ වැඩේට කියනවා විදර්ශනා කරනවා කියලා. ඒ කියන්නේ ලක්ෂණය දකින විදර්ශනාව. හේතුවෙන් හටගත් දේවල් වල තිබෙන කැඩී බිඳී වෙනසී යන්නා වූ ගතිය. ඒ වගේ ASCII කිසිම වින්දනයක් හදාගන්න බැරි ගතිය. සන්තෝෂයක් සතුටක් පොඩි වෙලාවකටවත් තියාගන්න බැරි ගතිය. ඒ වගේම තමයි ඒ වගේ අපි මීට කලින් පట్టල කරගෙන තිබෙන්නා වූ පුජ්‍යලෙක් දෙවි කෙනෙක් මිනිස්සෙක් කිසිම කෙනෙක් ගිහිල්ලා අර ඔය වෙනස් වෙවි වෙනස් වෙවි යන එකක් උඩ හිතින් තියන්න බැරි ගතිය. හෝ ඒකේ අස්සෙන් මතුවෙන්නේ නැති ගතිය. සත්වයෙක් දෙවියෙක් පුද්ගලයෙක් බ්‍රහ්මයෙක් කියන හයි අහත්තියේ තිබෙන්නා වූ එකක් ඒකේ අස්සෙන් මතුවෙන්නෙත් නැහැ අපිට පිටින් ගිහිල්ලා ඒක තියන්නත් බෑ ඔක්කොම ඕවදගෙන යනවා එතකොට මේ ටික බලන එකට කියනවා මේ විදර්ශනා කරනවා කියලා ස්ටෑන්ඩඩ් බොහොම බොහොම හයි පිච් එකේ යන බොහොම ටෙක්නිකල් වචනයක් ඕක. කියපු ගාමම නිකන් හරි ගරු ගැඹීර වචන. හැබැයි බලන්නේ ඕකේ ඔය ධර්මයන්ගේ තිබෙන ස්වභාවය බලබලා ඉන්නවා. ඕක කරන්න පුළුවන්කම තියෙන්නේ කාමාවචර සිත්තරේ. කාමාවචර බ්‍රයිට් වෙච්ච කාමාවචර හොඳ බලවත් වෙච්ච පණ ගැහිච්ච ඒ වගේම විමර්ශනය කිරීමෙන් තෙත් වෙච්ච හිත් වලින් තමයි ඕක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා කාමාවචර සිත් වලින් තමයි විදර්ශනාව කරන්නේ. ඒ වගේ ASCII තිබෙනවා විදර්ශනා කිරීම මත ඒ ලක්ෂණ බැලීම මත කඩා වැටීම දුක කියන එක මෙනෙහි කිරීම මත පදනම් වූ මත ඒ මත වැඩිච්ච හිතේ ඒකාග්‍රතා ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ කාරම්මණයට නෙවෙයි. හොඳට මේක තේරුම් ගන්නට ඒක එක අරමුණක් ඒක ආරම්මණයක නෙවෙයි. ඒක තියෙන්නේ. ඒ ගතිය තියෙන්නේ එන එන අරමුණෙන් අරමුණට පැන පැන එක ලයින් එකේ ලක්ෂණ බලබලා බලබලා අර බිම අහුලගෙන කන්නාව කුකුල වගේ එනේන එනේන එකට තුඩෙන් ගහලා අහුලගෙන කන කුකුල වගේ එනේන අරමුණ තිබෙන්නා වූ දේ බලබලයින ඒක කාමාවචරයි ඒක ඒකාරම්මණයක නෙවෙයි බහු ආරම්මණයකයි අරමුණු රැල්ලක ඉන්නේ එතකොට ඒක ඒ විදිහට තියෙනකොට ඒ හිතෙත් තිබෙනවා ධාන ධර්ම. ඒ ධාන ධර්ම තිබෙනවා. ඒ මොනවද විතක්ක, ਵਿਚාර, ප්‍රීතිය, වේදනාව, ඒකක්කතාවය. ඔය ටික ඔය ටික ඒකෙත් වැඩ කරනවා. සහජාත ධර්ම වලට ඒ විදිහට බලපෑම් කරනවා. අර ධානයක් ගත්තයින් පස්සේ තියෙන්නේ ඒ ධානියේ තියෙන්නේ එනේන එනේන අරමුණු වලට බැහැගෙන බැහැගෙන බැහැගෙන යන්නේ ඒකේ එක අරමුණේ එක අරමුණේ එක විදියකට පිහිටා සිටිනවා. එතකොට ඒකි විතර විතක්කේ ਵਿਚාරයේ අර ෆිල්ම් හෝල් එකේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නා වගේ එකයි. හැබැයි ධානයක් ඇතුළත ඉඳිද්දී ධානයක් ඇතුළත ඉඳිද්දී විදර්ශනා කරන්නේ නැහැ. ඒකෙන් විදර්ශනා කරන්නේ ඒකේ අස්විති වෙන්නා වූ ඒ එකඟ බව පවා මෙනෙහි කරන්නේ වෙන එකක් පාවිච්චි කරලා ඒකෙන් එළියට බහැලා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය ධානා සිත් කියන්නේ ඔය ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තතිය ධාන කියන ධාන සිත් තියෙනවනේ. ඌවගේ තිබෙනවා මහා පුදුම ගැම්මක්. ඒකට ගියේ කලින් තිබිච්ච සංවර වෙච්ච කාමාවචර ගොන්නකින් බැහැගෙනනේ. මේ ධානයක් අස්සට ගිහිල්ලා මිනිස්සෙක් කෙනෙක් යෝගියෙක් ධානයක් ඇතුළට ගිහිල්ලා ඒකේ යම්කිසි කාල ප්‍රමාණයක් ඒකාරම්මණයක වෙලා ඔය ධ්‍යාන ධර්මත් එක්ක හසුරුවාගෙන පැය භාගයක් විනාඩි 45ක් පැයක් පොපණ කාලයක් ඉඳලා ඒ ආරම්මණය ගලවලා ඒකෙන් එළියට ආවොත් ඒකට කියනවා අපි ධානයෙන් එළියට ආවා කියලා. රූපාවචර ක්‍රියාත්මක වෙන හිතවිලි වලින් මාරු කරගත්ත පල්හැරේට් එකට. ඒ අරමුණෙන් මෙහා පැත්තට හිත හරවගෙන පැයකින් පමණ එළියට ආවත් ආපු ගමන් ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ අර කාමාවචර සිත්නේ. හැබැයි කාමාවචර සිත් කියලා නම් කරාට ඒ සිත්වලට අර ධානයේ හිතපු වෙලාවේ අපේ හිතට ගහගත්ත බලගත්ත බලගන්වා ගත්ත ඒ ගතිය ධානයෙන් එළියට ආවත් තියෙනවා. ධානයෙන් එළියට ආවත් අරක නිකන් මේ Taman ධානයේ ඉන්නවා වගේ පුදුම හැඟීමක් දැනීමක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ওই භාවනා ආසනයක වාඩුවලා එහෙම වුණාන් පස්සේ තියෙනවා. ධානයක් ඇතුළට හිත බස්සාගෙන ඉඳලා ඒකෙන් එළියට ආවන් පස්සේ ඇති වෙන කාමාවචර සිත්වලටත් අරකෙනිකන් කාන්දුවක් තියෙනවා. විහාරයක් ඇතුලේ සුවඳ මල් තියෙන හඳුන් කූරු දැල්වෙන හඳුන් තුගුණ තියෙන විහාරයක් ඇතුළට ගිහිල්ලා ගොඩාක් වෙලා ඒ සුවඳ හඳුන් තිබෙන සුවඳ දුන් තියෙන විහාරයේ ඇතුළට ගිහිල්ලා ඉඳලා යම්කිසි කෙනෙක් එළියට ආවන් පස්සේ දැනෙනවා තවත් අර විහාරයේ තිබෙනා වූ සුවඳ ඇඟේ ඇඳුම් වලට කැවිලා තිබෙන ගතිය. ඒක එහෙමයි. ඔය කපුරු බෝල දාලා තියෙනවනේ මේ රෙදි අල්මාරි වලට. ඒකෙන් එළියට ගත්තයින් පස්සේ ඒ රෙදි වල කපුරු සුවඳ එනවා. ඒ වගේ ධානයක් අස්සට ගිහිල්ලා තිබෙන්නා වූ හිත එක්තරා කාලයක් ඒක ඉඳලා මෙහෙට ආවත් කාමාවචර රේන්ජ් එකේ වැඩ කරත් අරකේ තිබෙන්නා වූ ගතිය පුරුද්ද, ශාන්තිය, ශක්තිය, ඒකේ මෘදු බව, ඒකේ ඇබ්සෝබ් වෙලා තියෙන ටික ඔක්කොම මේකේ තියෙනවා. ඒ අවස්ථාවක තමයි අර තමන් ඒ හිතපු මිනිස්සේ විහාරයක් ඇතුලේ ඉඳලා එළියට ඇවිල්ලා ආපහු විහාරයේ දිහා බලන්න වගේ ධානයෙන් එළියට ඇවිල්ලා එකෙන්ද දෙකෙන්ද තුනෙන්ද හතරෙන්ද ආකාසානංචේන්ද විඥානං ඡායතනෙන්ද ඕන එකකින් එළියට ඇවිල්ලා අර වෙච්ච වැඩේ දිහා බලනවා එතකොට බලන්නේ ඒ ධානයෙන් ගත්ත ගැම්මෙන්. එහෙම කරලා තමයි ඒ ශාන්ත සමාධියෙන් තමයි තියුණු වෙච්ච ලක්ෂණ බලලා එතනින් ගැලවිලා අර සංස්කාර රේන්ජ් එකේ ඉඳලා විසංඛාරේ නිර්වාණ ධාතුවටපත් වෙන්නේ. ඒක නිසා ඒ ඒ විදිහට තමයි ඔක යන්නේ. මේ අනිත් එක මේ ධාන නැතුව මෙනෙහි කරත් මෙනෙහි කරත් මෙනෙහි කරත් ඒ අවස්ථාවකදී එක ෂණයකින් මේ හිත ටියුන් වෙලා යන අවස්ථාවකුත් තියෙන අර ලෙවල් එකට යනවා. හැබැයි ඒක කොයි වෙලේද ඉඳගෙනද නිදාගෙන ඉන්නකොටද යනකොටද ඒ කියන්න බෑ. එහෙම කියන්න බෑ. හේතුව ඔය ධානය නැතුව භාවනා කරන අය හැම වෙලෙම ඕලාරික තැනක ඉන්නේ. ඒ කියන්නේ ඔය මේ ගොඩාක් ලොකු ක්‍රියාවල් දිහා බල බල හැම වෙලෙම ඒ වගේ තැනක ඉන්නේ. සමහරට සිවුම් වේගෙන යනවා ආය උලාරික වෙනවා ආය සිවුම් වේගෙන ආය උලාරික වෙනවා සීය නිරන්තරයෙන් පවත්වන්න ඕනේ. දැන් අර මේ ධානවල ඉන්නේ කෙනා ධාන කෙනා කල්ැතුවම එයා සිවුම් ස්වභාවය අතගහලා තියෙනවා. සියුම් ස්වභාවය අතගාලා තියෙන්නේ. ඒක නිසා එයාට සියුම් ස්වභාවයේ විදර්ශනා කරන්නට ආය අමුතුවෙන් අල්ලන්නට දෙයක් නැහැ. එයාට තියෙන්නේ ලක්ෂණ බැලීම තමයි. විදර්ශනා වරහා කියලා නැත්තම් සියුම් ස්වභාවය කියන එක ඒකාග්‍රතා හිතින්ම එයා අල්ලතුවම අහු කරගෙන හසු කරගෙන තීරුම් අරගෙන ඉවරයි. යන්නේ නිවර්ත ওই විදිහටයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස පෙරවන් සරණ ස්වාමීන් වහන්ස මේ දැන් මේ ප්‍රථම ධානයේ ඉඳලා යනකොට ස්වාමීන් වහන්ස දැන් අද කිව්වේ ස්වාමීන් වහන්ස ඉස්තර කර විදිහට අපි අහලා තියෙන විදිහට දැන් විතක්ක ਵਿਚාරම එක එක හැලි හැලි ඉවත් කරලා ඉවත් වෙවින යන්නේ ස්වාමීන් වහන්ස. එතකොට දැන් රූපාවචර වලින් පස්සේ අරූපාවචර ධාන වලට යනකොට ඒ කියන්නේ ආකාසානංචායතන විඥානංචායතන ආකාසානංචායතන ඒ වගේ යනකොට ස්වාමීන් වහන්ස එතෙන්දී මොනවද යෙදෙන්නේ ස්වාමීන් වහන්ස? ඒ හරියේදී භාවනා කරන්නේ නාම ධර්ම. නාම ධර්මයි ඒ වාගේම ඒ ගත්තා වූ ආරම්මණයට හැරී බැඳී තිබෙන්නා වූ ධර්ම ටික තමයි ගන්නෙ අනිත් එක ප්‍රඥප්තියක් ගන්නවනේ අර මොකද්ද මේ මොකද සංඥාව ගන්නවනේ ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ කියන ඒවා ඒ පැනවීම ඒ සංඥාව අරගෙනනේ ඒකටනේ හිත ගොඩ කරගෙන තියෙන්නේ ඒකනේ ධානා ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ටික වේලාවක් විඥාන ආරම්මණේ හරි ආකාශ ආරම්මණේ හරි ඉඳලා ඒකෙන් ඒ පැත්තෙන් අනිත් පැත්තට හැරිලා ඒ කියන්නේ හිත ගලවගෙන ඊට පස්සේ හිතන්නේ ඒ නාම ධර්ම ඒ සියුම් වෙච්ච සූක්ෂම වෙච්ච ප්‍රඥාප්තියයි නාම ධර්මයි මෙනෙහි කරන්නේ එයා එන්නේ පල්ලහැට හේතුව මේ දැන් බලන්න ප්‍රථම ධානයට යනකොට එයාට තිබෙනවා අරමුණක්. ඒක රූපමය අරමුණක්. එතකොට සියලු සත්වෝ කියලා ගත්තත් රූපමය අරමුණු. ඊළඟට ආනාපාන සතිය ගත්තත් රූපමය අරමුණු. කසින ගත්තත් මනෝමය හදාගත්ත රූපමය අරමුණු. එතකොට මෙයා මේ රූප වලින් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දැන් හතරවෙනි ධානයේට යනකොට රූපයෙන් රූප රේන්ජ් එක එයා ඉක්මෙව්වා. එතකොට එක භාගයක් ඉවරයි. ඒ කියන්නේ යාට එයා රූප පිළිබඳව ආය එයාට මේ අමුතුවෙන් ආපස්සට හැරිලා මෙනෙහි කරන්න දෙයක් නැහැ. රූපත් එක්ක තිබෙනා වූ ඝනදෙනුව හිමීට හිමීට අයින් කරලා අයින් කරලා රූප වලින් ගොඩ වුණා. එතකොට එක භාගයක් ඉවරයි. ඊට පස්සේ දැන් තියෙන්නේ අරූපාවචරයට යනකොට රූප කරදරයක් නැහැ. තියෙන්නේ නාම සංඥාවයි. ප්‍රඥාක්තියයි නාමත් එක්ක හැන්ඩල් කිරීම. එතනදී කරන්නේ මොකද්ද? ඒ ටික තමයි එතනදී හසුරවන්න තියෙන්නේ. බොහොම සියුම් වෙච්ච, බොහොම සියුම් වෙච්ච දේවල් මේ ඒ වගේ තිබෙනවනේ ධර්මයේ සියුම් වුණාට ආරම්මණයක වශයෙන් ඒකේ තිබෙන්නා වූ ලක්ෂණ ටික පේනවනේ. ඒක අල්ලා ගන්නවා. එතකොට එයා එතනෙමුත් විදර්ශනා කරලා එතනින් නාම ධර්ම ටිකක් හරි විදර්ශනා කරන්න තියෙනවනේ. ඒකෙන් මිදිලා ඊට පස්සේ එයා අයින් පැත් අනිත් පැත්තට යනවා. ආන්න ඒකෙදි කියනවා ඉස්සර වෙලාම රූපයෙන් මෙදුනා එක භාගයක් ඉවරයි ඊට පස්සේ නාමයෙන්ම මෙදුනා සංඛාර වලින් මෙදුනා භාග දෙකක් ඉවරයි ඊට පස්සේ ආ උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ ආන්න ඒ නිසයි. ස්වාමීන් වහන්සේ එතෙන්දි ස්වාමීන් වහන්සේ දැන් එකත් මට හිතුනේ දැන් <clears throat> පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට යන්නේ දැන් විතක්ක දැන් සූත්‍ර ක්‍රම විදිහට මේ ගත්තම පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට යන්නේ දැන් විතක්ක ਵਿਚාරය ඇත්තට කරදරයක් හින්දා වගේ නේ කියන්නේ ඒක හිත හිත ඉන්න එක වගේ එතකොට ස්වාමීන් වහන්සේ එතනත් ඒ විතක්ක ਵਿਚාරය කියන්නේ දැන් ඒ චෛතසික ගතියක් ඒකත් නේ ඒක නාම ධර්මනේ ස්වාමීන් වහන්සේ එතෙන්දි එතනින් අර පළවෙනි ගෙන් හාට යනකොටත් ඒකත් නිකන් නාම ධර්මම ආශ්‍රය කරනවා වගේ නේ කියලා හිතෙනවා රූප නෙවෙයි කියලා කියන්නේ මුලදී ආනාපාන සතරේ රූපයක් අරමුණු වුණාට දැන් පළවෙනි එක අතහැරලා දෙවෙනි එකට යනකොට එතන සම්බන්ධ වෙන්නේ නාම ගති ටිකක් නේද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි තියෙන්නේ ධ්‍යාන ධර්ම විපස්සනා කිරීමයි ධ්‍යාන ධර්ම දෙවෙනි එකට පාදක කර ගැනීම සඳහා අයින් කිරීමයි කියන්නේ දෙකක්. ධ්‍යාන විපස්සනා කිරීමේදී ධ්‍යාන ධර්ම විපස්සනා කිරීමේදී මනෝමය වශයෙන් රූපමය ආරම්මණයක් හදාගෙන තියෙන්නේ. මොකක් හරි දෙයක් අරගෙන රූපයකින් හදාගත්ත අරමුණක් ඒකේ ඇස්සේ ගහගෙන ඉන්නේ. එයා පළවෙනි ධානයේට හරි දෙවෙනි ධානයේට හරි තුන්වෙනි එකට හරි පාවිච්චි කරන්නේ ඒ ආරම්මණය. ඒක හැබෑවටම ඕලාරිකයක් නොවුනාට එයාටගේ හිතට ඒක ගස්ස ගන්න පුළුවන්. දැන් එතනදී පළවෙනි එකේදී විතක්ක ਵਿਚාර අයින් කරන්නට උත්සාහ කරන්නේ සහ ඒ වැඩේ කරන්නේ එයාට ආරම්මනේ තර කරගන්න ඕන නිසායි. ආරම්මනේ ඉන්න ඕන හැලෙන්නේ නැතුව ඉන්න ඕන නිසායි. ඒ වැඩේ එකක්. හැබැයි ඒ ධානයක ඉඳලා ඇවිල්ලා විපස්සනා කරනවායි කියලා කියන්නේ ඒක වෙන එකක්. ඒකෙදි විපස්සනා කිරීමේදී එයා අර ආරම්මණයට තිබිච්ච හැරී බැලීමයි ආරම්මණයේ තිබෙන්නා වූ ස්වභාවයයි ආරම්මණයේ ඇහැට තිබෙන්නා වූ නාම ධර්මයයි ඒ සියල්ලක්ම එයා විපස්සනා කරන තැනදී මොකක් හෝ වේවා සැපයක් දැනුණාද කායික වශයෙන් මෘදුගමක් කරනවා ඒවත් අල්නවා හැබැයි මෙතන කියන්නේ මෙහෙමයි විදර්ශනා කිරීමේදී ගන්නේ සියුම් වෙච්ච නාම ධර්ම එතකොට ඒවා රූපයක් ආධාර කරගෙන හිතේ මැවි හැදී ආවා වූ රූපයකට මනෝමය රූපයකට ඇඳිච්ච නාම ධර්ම හතරවෙනි ධ්‍යානෙන් එහාට යන්නේ රූපයෙන් හදාගත්තා වූ ප්‍රඥප්ති නාම ධර්මයකට එහෙම නැත්නම් ප්‍රඥප්ති නෙවෙයි මනෝමය නාම ධර්මයකට මේ රූප ධර්මයකට නෙවෙයි කෙලින්ම යන්නේ ප්‍රඥප්ති ආකාශ ප්‍රඥප්තිය විඥාන ප්‍රඥප්තිය ඒ සම්පූර්ණයෙන්ම තිබෙන්නා වූ නාමයටම වැඩි යන්නා වූ ඒකට තමයි හැරෙන්නේ ඒක නිසා තමයි එතනදි කියන්නේ මේ ඉස්සෙල්ලා රූපයෙන් මිදෙනවා ඊට පස්සේ නාමයෙන් මෙතෙනවා කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ තවත් ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ අවසර දෙන්න ස්වාමීන් වහන්සේ අහන්න. ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් ඔය මේ අරූපාවචර ධානය වලට ලං වෙනකොට ඒ කියන්නේ ඔය 1 2 3 4 ගිහිල්ලා ඒ පිළිවෙලටම නේද ස්වාමීන් වහන්සේ යන්නේ. ඒ කියන්නේ එහෙම පිළිවෙලට යන්නේ නැතුව කෙනෙක්ට කෙලින්ම අරූපාවචර ධානයට යන්න පුළුවන්. ඒකෙත් එක එක ඒවාට දැන් ආකාසානංචායතන නේව සංඥා ආයතනට වගේ යන්න පුළුවන්ද? ඊට කලින් එකට නොගිහී ඊට කලින් ඒවට පිළිවෙලින් ගොඩ නොවි. යන්න බෑ මහත්තයා. යන්න බෑ කියන්නේ යන්න බෑ කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ දැන් අපි අ යම්කිසි උසස් අධ්‍යාපනයක් ඩිග්‍රියක් ගන්න තැනට යන්න යනකොට ඒකේ ප්‍රාථමික අවස්ථා ස්ටේජස් පාස් කරන්න ඕනේ. එහෙම ගියයින් පස්සේ තමයි ඒක යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි අපි උඩ කන්දකට යනකොට මහත්තයා ඒ සමහර දේවල් තියෙන ස්කිප් කරන්න බෑ padi. ඒ වගේ යන්න ඕනේ පිළිවෙලකට. එතකොට තමයි යආ ගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ අපි හිතමු පළවෙනි ධානයේ පළවෙනි ධානයේ හිතක් පවත්වාගෙන යනකොට ඒ පළවෙනි ධානයේ හිත එතනින් අයින් පළවෙනි ධානයේ කොහොමද පළවෙනි ධානයේනේ සමහර අවස්ථාවලදී ඒ දෙවෙනි එකට යන්න යනකොට හිත සමහර වෙලාවට තුනේ හතරේ වගේ පොඩි වෙලාවක් වැඩ කරනවා. කියන්නේ හිතපු ගමම මෙනෙහි කරගෙන ඒක ධානයේ ආශ්‍රය වෙන එකක් නෙවෙයි. ධානයේට වැඩ කරන උපචාර අවස්ථාවේදී ඔක වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ධානයෙන් එළියට ඇවිල්ලා දෙවෙනි ධානයට කටයුතු කරන කාලයක් තියෙනනේ හැම වෙලෙම ප්‍රථම ධානය ප්‍රතික්ෂේප කරන්න ඕනේ දෙවෙනි ධානයට යන්න ඕනේ කියලා. ඒ ප්‍රථම ධානයට ගොඩ වෙන්නේ නැතුව ඒක ප්‍රතික්ෂේප කර කර ඒකෙන් හිත අයින් කර කර අර භාවනා ආරම්භනේ හිත සාන්තව ගැටගසාගෙන ඉන්නකොට පොඩි මොහොතකට දෙයකට ටිකක් ඉස්සරහට යනවා දෙවෙනි ධානයේටමනේ ඊට වඩා උපේක්ෂා සාගත වෙච්ච ගතියකට යනවා හැබැයි ඒ උනාට ඒ උනාට එක මේ හයිය නෑ ඒක හයිය නෑ අපි හිතමු මෙහෙම මේ මගුල් ගෙදරක උත්සවයක වැඩ කරන්නා වූ උත්සවයක් තියෙන වෙලාවට මේ කෙනෙක් ඒකට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක්. ඒ කියන්නේ අනාරාධිත කෙනෙක් ඒකතන වැඩ කරන කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් පිටින් ආපු කෙනෙක්. එයා ඒ ශාලාවේ අනිත් අය ඉඳෙද්දී ඒ ශාලාව මැදින් ගියා කියලා. එයා ඒකේ කොටස්කාරයෙක් වෙන්නේ ශාලාවේ අනිත් අය වගේ ආරාධිතව ඉන්නවා. ඒගොල්ලෝ වාඩි වෙලා ඉන්නවා. කෑම බීම කනවා බොනවා. නමුත් එයාටත් පොඩි ඔය අස්සේ කාමරේ හෝල් එක මැදින් එහා පැත්තට ය아가න්න. හරි මෙහා පැත්තට ඒකන්ට හරි ක්‍රොස් කරන්න හරි අවස්ථාවක් සැලසෙනවා. එයා එහෙම කරා කියලා එයා ඒකේ ඒ උත්සවයට ආරාධනා කරපු කෙනෙක් නෙවෙයි. ඒ වගේ සමහර වෙලාවට හිටපු ගාම හිත ටක්කල පොඩි වෙලාවකට ටියුන් වෙලා උපේක්ෂාගත කියලා යනවා. හැබැයි ඒ වුණාට ඒක ස්ථාවර නෑ පොඩි නිකන් නිකන් පොඩි නිකන් ලයිට් ලයිට් වගේ යන එකක්. ඒවා එහෙම වුණාට ඒවා මේ ප්‍රථම ද්විතිය ධානයේ තතිය ධානයේ චතුත්ථ ධානයේ කියලා ස්ථාවර වෙච්ච ඒවා හැටියට සලකන්නේ නැහැ. එහෙම අවස්ථා තියෙනවා. හොඳට ආරම්මණයේ ගිලගෙන ආරම්මණයේ පවත්වන්න පුළුවන් හිත තමයි අංග ගණනෙන් ධානයේ හැටියට සලකන්නේ. තෙරුවන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ ඒක අහලා තියෙන තේ විදිහට ඔබ වහන්සේ කියලා දීලා දැන් ඊළඟට අර මම හිතන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුහාමර පිරියන් පාන වලත් අර එකින් එකට ධාන වලට අගින් ඉඳලා මුලට මුලින් ඉඳලා අගට ගියා කියලා ඒකත් මේ අහලා තියෙන වගේ මතරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ පොඩි මට මේ යන ගැටුවක් ආවා ස්වාමීන් වහන්සේ මේ මේ මේ මේ සූත්‍රයක සාමින්නාංශ තියෙනවා මේ විස්තරයක මේ මේක තියෙන්නේ මේ මහා සත්‍යක සූත්‍රයේ සාමින්නාංශ තියෙනවනේ ඒක අර බුදුහාමුදුරුවෝ මේ සත්‍යකට කි විස්තරය කියන විස්තරයේදී මේ ඒක කියනවා මුලින් අර ආලාර කාලාම ගාවට ගිහිල්ලා ආකින්චඤ්ඤායතන ධානයත් ඊළඟ උද්දකරාම පුත් මේ ගාවට ගිහිල්ලා නේව සංඥාන අසඤ්ඤායතනවත් ඒවා ලබාගෙන අසේ බුදුහාම මේ බෝධිසත්ව තීරණය කරන්නේ ඒ ධාන වලින් ඒ අදාළ මේ බ්‍රහ්ම ලෝකවල උපදින්න විතරයි තියෙන්නේ කියලා ඊට පස්සේ මේ දුෂ්කර ක්‍රියා කරනවානේ. ඒතර දුෂ්කර ක්‍රියා කළා ඉවර වෙලා අවසාන කාලේදී බුදුහාමුදුරට මතක් වෙනවා අර මේ පිය රජතුමාගේ බප් මගුල දවසක මේ මේ මේ මේ ප්‍රථම ධානයට සම්වැදිලා ඒ ඇතිවෙච්ච සුඛය මතක් වෙලා උන්වහන්සේ හිතනෝනේ මම මේ මේ සැපයට බයද කියලා ඊට පස්සේ හිතනවා නෑ මම මේ සැපයට බය වෙන්නේ නැහැ කියලානේ මේ මේ දුෂ්කර ක්‍රියා කරන එක අතාරිනවා කියලා ඒ සූත්‍රය සඳහන් වෙනවා සාමිනාස. ඒතර මේ මට හිතුණා සාමිනාස දැන් දැන් මේ අවුරුදු 6ක් ඇතුළත මේ අත්දැකීම තියෙන ආලාර කාලාම උද්දකරාම් පුතුන් තුමාලා ගාවට ගිහිල්ලා මේ මේ අරූපාවචර ධානය ලැබපු ඒතර අරූපාජ ධානය වලට අර පිළිවෙලින් යනවා නම් ස්වාමින්වහන්සේ දැන් උන්වහන්සේට මතක් වෙන්න තියුණා නේද කියලා මට හිතුණා මේ ළඟ වෙච්ච අත්දැකීමෙදිත් එහෙනම් අර ඒ විතක්ක ਵਿਚාර නැති ওই ප්‍රථම ධානය දෙවන ධානය අත්දැකීම් මතක් වෙන්නේ නැතුව අර පොඩි කාලේ කරපු ඒ ප්‍රථම ධානයට ආපු ඒව සිහි වුණේ ඒක ස්කිප් වෙලා ගියල්ලාද ඒ වගේ දෙයක් කියලා මට හිතුණා ඒකින්ද තමයි ස්වාමින්වහන්සේ ඒ ගැටලුව ආවේ මේ දැන් ඔය අපිට ඇත්ත වශයෙන්ම මහත්තයා අදහස් වෙන තාලෙනේ. දැන් දැන් බෝසත්වන් වහන්සේට සොකීය ඒ ධානය ආවේ ආලාරකාලාම උද්දකරාම පුත්ත කියපු විදිහටමද නැත්නම් සොකීය ආරම්මණයක් ගොඩනගාගෙන ඒකෙන් Tamante දැනෙච්ච විදිහට දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත ගාවට ගියලා ඒගොල්ලෝ ගාව ආනාපාන සතිය ඉගෙන ගත්තේ නෑ බෝසත්යන් වහන්සේ. ඒගොල්ලන්ගේ තිබුණේ වෙන ධාන භාවනා ක්‍රම. ඒව තමයි ඒක කෝකද කියලා දැන් ඒක භාවනා ක්‍රම විස්තර කරන්නෙත් නෑ. ඔය ආලාර කාලාම ලාට් ගාවට ගියාට පස්සේ ඒ කියන ඒක විස්තර කරන්නෙත් නෑ මොකද්ද භාවනාව කියලා. හැබැයි ස්ටේජ් විතරයි විස්තර කරන්නේ. මේ තැනට ගියා කියලා. එතකොට හැබැයි උන්වහන්සේ සොකීය විදිහට අත්විඳපු ඒක මතක් වෙනවා. ඒ මතක් වෙන තමන්ට තමන් ඉස්සරලාම කියලා ඒ වගේ දැනෙච්ච දේ මේ එකක් තියෙනවා මහත්තයා මෙහෙම එකක් තියෙනවා මේ යම්කිසි දවසක කර්මයක් බලපානවා ඒ වගේම තමයි යමක් කියලා දුන්නයින් පස්සේ ඒ කියලා දීපු දේ අනුව ඉස්සරහට යෑමයි තමන්ගේ හිතට යම්කිසි දෙයක් සබුද්ධියෙන් එකපාරම ආලෝකයක් හැටියට ගැනීමයි කියන දෙක අතර වැඩි බලයක් තියෙන්නේ තමන්ගේ සොකීය හිතට එළියක් හැටියට ආලෝකයකට වෙච්ච අවබෝධයයි. ඕකෝයි සාමාන්‍ය මිනිස්සු එක්ක කතා කරනකොටත් තියෙනවා මට මම පුංචි කාලේ මට මෙන්න මෙහෙම එකක් වුණා සාමාන්‍යංශ කියලා කියනවා. ඒක ඒක හරි. අපේ පෞද්ගලික ජීවිතවලත් ඕවා තියෙනවා. අපිට කෙලින් කෙනෙක් කෙනෙක් කියලා දීපු එකක් කරහා කරගෙන ගියා වූ යම් යම් දේවලුත් තියෙනවා. හැබැයි සොකීයව ඇතිවෙච්ච යන් යන් දේවලුත් තියෙන. ඒකෙම ඒකින් ගත්තයින් පස්සේ අපේ හිතට සොකීයව දැනෙච්ච දේ තමයි එකට ඉන්නේ. බෝසත්යන් වහන්සේටත් ඒ ධර්ම ස්වභාවය එකයි. ඒක නිසා අරක ගරිහයක් ගැරීමක් නෙවෙයි. උන්වහන්සේට පොඩි කාලේ තමන්ගේ ලයින් එකේ ආපු එක ටක් ගාලා පෙර කර්මයක් උන්වහන්සේ කර්ම කාලයක් ගෙවිලා ගියා. උන්වහන්සේට හරියට අර ධර්මඥාණයට ගැළපෙන භාවනාවක් ඒ වෙලාවේදී මතක් වුණා. ඒක තමයි වුනේ. හොඳයි සාමිත බොහොම පිං. හොඳයි මහත්තයා එහෙනම් දැන් මේ අදට මං හිතන්නේ ප්‍රමාණවත් වෙන එකක් ඇති වෙයිද ඇති වෙයිද ඇති වෙයි නේද? එහෙමයි සාමිනාන්ත දැන් ඇත්තටම ඔබ වහන්සේ වෙලාව රාත්‍රී 12යි අපි ඉතින් අද දවසේදීත් කල්ලා නිමිති මිත්‍රනි අපිට ඉතාමත්ම අගන අවස්ථාවක් උදා වුණේ ඒ උතුම් වූ සුවිසපත්තෙන් ධර්මයේ ඉගෙන ගන්නත් ඒ වගේම කල්ලා නිමිති මිත්‍රන්ට ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමටත් ඉතින් ශ්‍රස්සින්නෝ සිරුම් දරාවිනුන් ගෞරවනීය සාන්වංශ ඔබ වහන්සේ මේ කලාව උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවෙන් හේතු වෙන බොහෝසේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ කුසලයත් අප විසින් කළා වූ මෙතුවක් සංසාරේ කුඩා කරා වූ සීලම කුසලිනුත් හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සයන්වංශ එසේ කරමින් මම ඔබ වහන්සේට මේ මෙන්න සයන්වංශ අද දිනේ සාකච්ඡාව නිමා කිරීම සඳහා තෙරුවන් සරණයි හොඳයි පින්වත්නි හැම දිනාටම සනසිල්ලක් වේවා තෙරුවන් සරණයි ඉතින් අපි අද දවසෙත් ලෞතර බුදුරජාණන් වහන්සේ දැකවදාල දැනවදාල උන්වහන්සේගේ ඥානයේ සැපිච්ච තැන ධර්ම ඒ වගේම සාමාන්‍ය කෙනෙක් කතා කරන්නේ නැති සහ හිතන්නේ බලන්නේ නැති ගැඹුරු විශාල ගැඹුරක ගිහිල්ලා තමයි අපි මේ කතා කරේ අපේ මට්ටමේ ඒවට සවන් දීගෙන මේ පින්වතුනුත් තම තමන්ගේ නුවණ මෙහෙයුවා ඒ තැන් වලට ගොඩ වෙන්න යන්න හිතන්න බලන්න ඒක මහා උත්සාහයක් සහ ධම්ම විචය වැඩිවීමක් ධම්ම විචේ සම්බුද්ධංගේ වැඩිවීමක් ධම්ම විචේ සම්බුද්ධංගේ වඩන වැඩෙන වැඩ කරනකොට සතිය වීරිය පිහිටනවා සමහරට උපේක්ෂා වෙනවා සමහරට ප්‍රීති හැදෙනවා ඒ වගේ උත්සාහයක් මේ පින්වතුන් දැරුවා. ඒ වගේම තමයි මෝහයට පහර දෙදී මේ ධර්මත් එක්ක හිත එක්කාසු කරා ගොනු කරා. අලෝභය අලෝභය ඉදිරිපත් කරගත් ලෝභයට පහර දෙදී මේ ධර්ම හිත ගොඩ කරා. ඒ නිසා උතුම් ධර්මයේ ඇසීම තුළ ප්‍රතිපදාවක ආධ්‍යාත්මික වශයෙන් යෙදුණා. ඒ සියලුම පින්න ධර්ම පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් තුනුරන් සතු අනන්ත පරිමාණ ගුණානුභාව වලින් ඉතින් පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඒ පෞලිය සෑම දිනාටමත් ජයන්ත මහත්මයා ඒ වගේම ප්‍රශ්න ඇසුවේ පින්වත් මහත්මයා ආදී සෑම දිනාටමත් අසාගෙන සිටියා වූ කල්යාණ මිත්‍ර මණ්ඩලයේ සෑම දිනාටමත් මෙපින් බලයෙන් ඒ කාන්තෙම ඊ타ත්ම සුවසේ ධර්ම හොය හොයා ධර්මයේ දැනගනිමින් නිවැරදි පාරක සම්මා දිට්ඨියේ හිත පිහිටුවාගෙන මිත්‍යා දෘෂ්ටියට නොවැටි ඍජු මාර්ගයේ ගමන් කරන්ට ලැබේවා. ඒ සඳහා කායික වශයෙන් පවතින නිරෝගී භාවය මානසික වශයෙන් පවතිනා වූ කෙලසුන්ගෙන් රෝගීටපත් වෙන්නේ නැති නිරෝගී භාවය ඇති වේවා. ඉවසීම මේ මහා පොළොව වගේ හැම දිනාගේම సంతාන තුළ වැඩේවා උපේක්ෂා ගුණයක් පිහිටාවා හැම දිනාටම ධර්මයේ අවබෝධ කරගෙන තේරුම් අරගෙන ලෝතර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කරගත්ත නිවේගිය නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා නිවන් පිණිස මේ සියලු කුසල ධර්මයන් හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු ඕම් සර්ණයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛං අනුත්තරං සාදු සාදු සාදු සුඛේවා නිරෝගීවා දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේ. සරණයි.